තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එහෙමනම් ඔයත්තුන්ට කතා කළ යුතු යමක් තියෙනවා නම් අපි ඒ කාරණාවලට ඉඩ හදාගමු මූලික අදහස් සකස් කරගන්න බලාගෙන ස්වාමීන් වහන්සේ දස සංයෝජන ගැන කතා කරන්න පුළුවන් සංයෝජන සම්බන්ධව දැන් අපි ටිකක් මුලින් කතා කරමු ඒකේ මේ අවස්ථාවේ හැටියට එහෙනම් කරුණු සම්බන්ධ කරගෙන සංයෝජන 10 පිළිබඳව දේශනා විවිධ ආකාරයක තියෙනවා දැන් සංයෝජන කියලා සංයෝජන කියන වචනේ අදහස ගැට ගහනවා ගැට කියන එකයි බැඳෙනවා කියන එකයි සංයෝජනය කියලා අදහස් කරේ ගැට ගැහෙනවා බැඳෙනවා කියන අදහසින්. එතකොට සංයෝජන පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධාකාරයට දේශනා කරනවා. සංයෝජන 10 පිළිබඳව අපිට ප්‍රධානම හමු වෙන තැන තමයි මගඵල හතර විස්තර කරනකොට ඒ ඒ කොයි මට්ටමේදීද සංයෝජන නැති වෙන්නේ කියන විග්‍රහයක් තියෙනවා දේශනාවේ ඊළඟට සංයෝජන 10 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන කාරණා 10 තමයි සංයෝජන විදියට ධර්මයේ සාකච්ඡා කරන්නේ ඊළඟට ඒ 10 කොටස් දෙකකට බෙදෙනවා පළවෙනි පහ ඕරම් භාගීය සංයෝජන විදියට. දෙවනි පහ උද්ධම් භාගීය සංයෝජන විදියට. එතකොට මුල් සංයෝජන පහ අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ සහ මට ඒක පැහැදිලි වෙලා තියෙන්නේ මේ කාම ලෝකය සම්බන්ධව තියෙන කාම භවය සම්බන්ධව තියෙන බැඳීම් ටික තමයි මුල් සංයෝජන පහෙන් කතා වෙලා තියෙන්නේ. දෙවනි සංයෝජන පහෙන් දෙවනි කොටසෙන් කතා වෙලා තියෙන්නේ රූප අරූප භව සම්බන්ධව කතා වෙන කොටස. සහ ඊට එහාට තියෙන මේ මාන උද්දච්ච අවිජ්ජා කියන මේ පොදුවේ තියෙන අපි කාටත් තියෙන කාරණා සම්බන්ධව. එතකොට ඕර කියලා කියන්නේ පහලට කියන එකයි. ඕර කිව්වේ පහල කියන එකයි. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන සංයෝජන ටික ඕරම් භාගිය උනේ ඒ දේවල් වලට අහු වෙලා ඉන්න ඉන්න මේ කාම භවය තුල අපිව වැටෙන්නේ ඕරයට ඕරය නැත්තම් පල්ලෙහාට නැත්තම් දුගතියට යන්න හේතු වෙන කාරණා විදියට තමයි මේ දේවල් වල වැඩිපුර සම්බන්ධතාවය තියෙන්නේ සහ කාම භවය තුලම සැරිසරන්න හේතු වෙන සසරට හේතු වෙන අනිත් කාරණා ටික එතකොට යම් කෙනෙක් මූලිකව ඕරය නැත්තම් මූලික සංයෝජන පහ බිඳගත්තු අවසන් කරපු කෙනා තමයි කාම ලෝකයට නොඑන්නේ. ඒතර කාම ලෝකයට නොඑන වැඩපිළිවෙල තුලදී මේ සංයෝජන පහ නැතිවීම තමයි කාම ලෝකයට නොඑන්න තියෙන හේතුව. නොඑන්න තියෙන විදිය. එතකොට අපි ඒ පිළිබඳව හරියට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනකොට මුල් සංයෝජන තුනෙන් සෝතාපන්න භාවයත් දෙවනි සංයෝජන දෙක තුනී වීමෙන් දෙවනි මගඵලයත් දෙවනි ඵලයත් දෙවනි සංයෝජන දෙක සම්පූර්ණයෙන් ඉවත් වීම තුළ තුන්වෙනි ඵලයත් කියන කාරණාවට මගඵල හතරේ මුල් ඵල තුනේ කාරණාව සාකච්ඡා කළ දීලා තියෙනවා. දැන් සංයෝජන 10 මුල් කාරණා තුන මුල් කාරණා පහ පිළිබඳව අපි එමින් කතා කරගෙන යමු. එකින් එක පුංචි විස්තරයක් කරගන්න සක්කාය දිට්ඨියයි මුලින් තියෙන්නේ. සක්කාය දිට්ඨිය සම්බන්ධව ගන්නකොට සක්කාය දිට්ඨිය පැහැදිලි වෙන්නේ මමය මගේය කියන ගැනීම මගේ ආත්මය කියන ගැනීම උපාදානස්කන්ධ තියෙන ඒවා හැටියට සදාකාලික ඒවා හැටියට නොවෙනස් වෙන ඒවා හැටියට ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියනවා. එතකොට විග්‍රහ කරනකොට කියන්නේ සත්කාය තමන්ගේ කය පිළිබඳව තියෙන දෘෂ්ටිය කියන එකයි එතන මූලික අදහස් දෙනකොට කියවෙන බව පේන්නේ. එතකොට මෙතන මේ කාය කියලා කිව්වේ මේ ශරීරය පිළිබඳව තියෙන බැඳීමෙන් විතරක් කියන කතාවක් නෙමෙයි. මේ ශරීරය මුල් කරගෙන ක්‍රියාත්මක වෙන ඇහැකනාසය දිව ශරීරය මනසහරහා එන ඒ උපාදානස්කන්ධ ගොඩ මමය මගේය මගේ ආත්මයයි කියන තණ්හා මාන දිට්ටි කියන විදිහට බැඳ ගන්නා ගතිය තමයි සක්කාය දිට්ටි කියලා කිව්වේ. එතකොට සක්කාය දිට්ඨිය නිසා තමයි අනෙක් සියලෝම දෘෂ්ටීන් ඉපදිලා තියෙන්නේ අපිට. අපිට සියලු දෘෂ්ටීන් ඉපදිලා තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන මොකද සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටිය ගත්තු ගමන් දිට්ඨිය තමන්ගේ දැක්ම වරදවා ගත්තු ගමන් අනෙක් සියලුම දේවල් ටික පැටලෙනවා. අපිට වෙලා තියෙන්නේ ඒක මේ ධර්මයේ පිළිබඳව තියෙන්නේ තේ ගැටලුව. දවසක් දෙවි කෙනෙක් බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානේව මත්තකේ කාම රාගප්පහානාය සතෝ භික්ඛු පරිබ්බජ්ජේ කියලා. ආයුධයකින් පහර ගාපු කෙනෙක් වගේ හිස ගිනිගත්තු කෙනෙක් වගේ මේ භික්ෂුව මහන්සි වෙන්න ඕනලු කාම රාගය දුරු කර ගැනීම සඳහා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශය වෙනස් කරලා නැවත දේශනා කරනවා ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ හිස ගිනිගත්තු කෙනෙක් වගේ මේ භික්ෂුව සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඕන මොකටද සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා කියලා සත්‍යාවියෝ මට්ටෝ ඩයිහමානියෝ මට්ටකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේ කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ කියන්නේ කාම රාගය කියන බැඳීමද තියෙන්නේ සක්කාය දිට්ඨියේ බලවත්කම නිසා සක්කාය දිට්ඨිය බිඳනවා කියන්නේ අනිත් ඒ වගේ බලය බිඳනවා කියන එකයි. එතකොට ඒ නිසා තමයි සක්කාය දිට්ඨිය කඩන ආයුධය තමයි සම්මා දිට්ඨිය. සක්කාය දිට්ඨියට කියන තව නමක් තමයි මිත්‍යා දෘෂ්ටිය. අද අපිට සක්කාය දිට්ඨියේ බලවත්කම නිසා තමයි ශාසනය ඇතුළේ වර්ගවාද තියෙන්නේ. ධර්මයේ පිළිබඳව පරස්පරතාව තියෙන්නේ. එක එක දෘෂ්ටිවාද වලට ඇවිල්ලා තියෙන සක්කාය දිට්ඨියේ බලවත්කම නිසා. සක්කාය දිට්ඨියේ තියෙන බලවත්කමේ තරමට අපි අනිත් දේවලුත් පටලවාගෙන තියෙනවා. සක්කාය දිට්ඨිය ගැන කියනකොට විෂයාකාරයක් පිළිබඳවත් කතා වෙනවා. ඒ විෂයාකාරය කතා කරනකොට කියන්නේ අතීතයේ මම හිටියද අතීතේ කවුරු වෙලා මම හිටියද කොහොම වෙලා හිටියද මොනවා වෙලා හිටියද කවුරු වෙලා මොනවා කරමින් හිටියද ඔය වගේ ප්‍රශ්න මාලාවක් අපි අතීතය ගැන සැක සංකා ඇති කරගත්තු වැඩපිළිවෙලක් අපි තුළ තියෙනවා. ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි වලට අහුවෙන මමයේ මගේ මගේ ආත්මයයි කියන තැනකින් අහුවෙන අතීතය පිළිබඳව කල්පනා කරමින් අතීතේ මං කොහොම හිටියද මොනව වෙලා හිටියද මොනව කරාද කියා තමන් පැටලෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒකට කියනවා ඒ නිසා අතීතය පිළිබඳව ඇති කරගන්න සක්කාය දිට්ඨිය ආකාරය. ඊළඟට නැවත වර්තමානය පිළිබඳ වර්තමානයේ මම ඉන්නවද මම කවුද ඔය විදිහට නැවත මෙතන පැටලෙන ස්වභාවයක තියෙනවා ඒ කියන්නේ මේ උපාදානස්කන්ධ අරගෙන පැටලෙන ගතිය අනාගතයේට අනාගතේ මං කවුරු වෙයිද මොනව කරයිද කොහොම වෙලා කවුරු වෙලා ඉඳීද ඔය විදිහට ආපහු පැටලෙනවා දැන් ඔය ඒකනේ ඔය මම විතෙන් විට මතකද ඇත්තන්ට කිව්වා අනේ අති අනාගතේ මොනවද නැත්තම් මරණින් පස්සේ අපායයි දන්නේ අපාය නම් යන්න බෑ ඒ නිසා මෙහෙදි නිවන් දකින්න ඕනේ කියලා දඟලන දඟලිල්ලක් තියෙනවනේ ඒකම පාරාවලල්ලක් වෙනවා අනිත් පැත්තට ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ අතීතේවත් අනාගතේවත් පිළිබඳව වරි වෙන්න හෝ පසුතැවෙන්න හෝ බලාපොරොත්තු තියාගෙන ඉන්න නෙමෙයි මේ වෙලාව තුලයි මේ පටිච්ච සමුප්පන්නේ වෙන්නේ හේතුඵල රටාව හැදෙන්නේ මේ වෙලාවට සිහිය පවත්ව ගන්න එකයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට අතීතය ගැන අඬන්නවත් අනාගතය ගැන බලාපොරොත්තුයාගෙන ඉන්නවත් බලා අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වෙනකොට වෙන්නේ අපි දෘෂ්ටිගත වෙනවා. ඔය කාරණා සැලකිල්ලටගෙන සක්කාය දිට්ඨිය සම්බන්ධව සාකච්ඡා කරන සක්කාය දිට්ඨියේදී උපාදානස්කන්ධ මුල් කරගත්තු ඒ කාරණා ටික තමයි තියෙන්නේ. දැන් ඔය අතීතය පිළිබඳව මම අතීතයේ කොහොම හිටියද මොනවා වෙලා හිටියද කවුරු වෙලා හිටියද විදියට තමන්ගේ අතීතය පිළිබඳව සැක සංකා ඇති කරගන්නකොට එතන උපාදානස්කන්ධ ටික පිළිබඳවයි මේ සැක ඇති කරගන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පිළිබඳවයි සැක ඇති වෙන්නේ. එතකොට එතනට ඒ කාරණාව සම්බන්ධ වෙනවා. වර්තමානයේද එහෙමයි. අනාගතයේද එහෙමයි. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ මේ දෘෂ්ටියෙන් නිදහස් වෙලා හේතුඵල රටාව අවබෝධ කරන්නේ නැති තාක්කල් ඒගොල්ලොන්ට සම්මාදිට්ඨිය තියෙනවා කියලා කියන්නේ නැහැ. සම්මාදිට්ඨිය තියෙනවා කියන්නේ හේතුඵල රටාව අවබෝධ කරගත්තට පස්සේ. එතකොට හේතුඵල රටාව අවබෝධ වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක. ඒ නිසා අපිට තියෙන දෘෂ්ටි බිඳ ගැනීම තමයි මූලික කාරණාව වෙන්නේ සංයෝජනවල. එතකොට බුදුහාඳුරෝ දේශනා කරනවා සක්කාය දිට්ඨිය බිඳගත්තු කෙනාට මමයේ මගේ කියන හැඟීම සංස්කාරයන්ගේ නිට්ටයයි කියන හැඟීම ඉවත් වෙනවා. ඒ ඉවත් වීම නිසා ඒ අයට අර වැරදි සිල් ක්‍රම වලට යන්න සීලබ්බත පරාමාස වැරදි සිල් ක්‍රම වලට යන්න ඊළඟට සැක සංකා සාසනය පිළිබඳව ධර්මය පිළිබඳව සැක සංකා උපදින්නේ දැන් අද අපිට කොච්චර සැක තියනවද අර හාමුදුරුවොත් හරි මේ හාමුදුරුවොත් හරි කොයි හාමුදුරුවොත් හරි වැරදි කී කිය අපි තර්ක කර කර ඉන්න එකක් නේ කරන්නේ ධර්මයේ පිළිබඳ පිරිසිදු පැහැදිලි අවබෝධයක් අපි කාටවත් නැහැ ගිහියන්ටත් නැහැ වැවිද්දන්ටත් නැහැ හරියට. අපිට තියෙන තර්ක විතර්ක ගොඩක්. ඒ නිසා අපි ඊ타ත්ම නුවණින් මේ කාරණා ටික තේරුම් ගන්න ඕන. එතකොට යම් කෙනෙක් මේ මූලික සංයෝජන තුන නැති කර ගැනීම සෝතාපන්න ඵලයයි ඔය සංයෝජන තුන නැති කර ගැනීම සඳහා වැඩ කරන එක සෝතාපන්න මාර්ගයයි. පුන පුනා කියලා තියෙනවා අපි හේතුඵල න්‍යාය මේ ස්වාභාවිකව හැදෙන මේ වැඩපිළිවෙල පිළිබඳව මනස විවෘත කරගෙන විවෘත මනසකින් දකින්න ඕනේ කියලා. ඒ දකින්න ඕන කියන එක අපි නෝන පාවිච්චි කරලා පැහැදිලි කරගත්තේ නැත්නම් අඩුතරමින් අපි ওই උදේ හවස ගන්න සීලයේද නිවනට උපකාර වෙන්නේ නැතුව යනවා. ඒක ගිහි සීලය වේවා පැවිදි සීලය වේවා එහෙම නොවුනොත් එහෙම වෙන්නේ මොකද? ඒ සීලය නිවනට උපකාර වෙන්නේ නැහැ. නිකන් ඔහෙ රැකෙන සීලයක් වෙනවා. එහෙම සීල රැකුණට නිවන් ලැබෙන්නේ නැහැ. ඒකෙන් ඒක සීලබ්බත පරාමාස ගණයට කවුන්ට් වෙනවා. එහෙම යන්න යන්න මොකද වෙන්නේ? අපි කොච්චර සීල් රැක්කත් කෙලස් බැහැර වෙන්නේ නැහැ. කොච්චර සිල්වත් වුණත් කිසිම කෙලෙසයක් කැපෙන බව පේන්නේ නැහැ. ඒ නිසා අපිට ධර්මය ගැන සැකයි. බුද්ධ ආදී අටතැන් පිළිබඳ කොයි වෙලාවෙත් සැකයි. මේවා මෙහෙම කියලා තිබ්බට හරියද? කොයි හාමුදුරුවෝ කියන එකද හරි. එතකොට බුදුහාමුදුරුවෝ ගැනත් සැක හිතෙනවා අන්තිමට. ඒ මට්ටමට එන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුර වෙන විදිහේ වැඩපිළිවෙලක ධර්මය තුල අපි හැසිරෙනවා නම් එතකොට සම්මා දිට්ඨිය උදා වෙලා සක්කාය දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය දුරු වීම සඳහා කාරණා පහක් බුදුහාඳුරෝ දේශනා කළා. ධර්ම ශ්‍රවණයත් චතුරාර්ය සත්‍ය ඝටිත ධර්මයත් ධර්ම සාකච්ඡාවත් යෝනිසෝ මනසිකාරයත් සමතයත් විපස්සනාවත් තුළින් තමයි සක්කාය දිට්ඨිය බිඳ ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පැමිණෙන්න තියෙන්නේ. ඉතින් ওই කාරණා ටික මුල් කරගෙන තමයි මේ සංයෝජන කැඩීම ආරම්භ වෙන්නේ. සංයෝජන වල පළවෙනි එක සක්කාය දිට්ඨිය. ඉතින් දැන් දිගට විස්තරය කරනවට වඩා මේ වෙලාවේ මේ අපේ අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගෙන් කියවෙච්ච දෙයක් ඇවිල්ලා අතීතයත් අනාගතයත් නැතුව මේ මොහොත ගැන හිතලා ජීවත් වෙන්න කියන එක අපේ මේ ජීවිතේ අපි සාමාන්‍ය ළමයිකේ වැඩයි අපේ වැඩයි සාමාන්‍යයෙන් කරගෙන යනකොට කොයි විදියටද එහෙම දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ මොකද සාමාන්‍යයෙන් ළමයෙකුගේ plan එකක් තියෙනවා අපේ උනත් development එකකට කියලා plan එකක් තියෙනවා ඒක කරන එකයි අපේ එදිනෙදා ජීවිතේ වැඩ ගෙනියනකොට මේ මොන මාර්ගයේද ටාගට් එකක් හදාගෙන යනකොට කොහොමද අපි ඇප්ලයි කරන්නේ අපේ මේ මොහොතේ අපි ජීවත් වෙන ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ලයිතරුවන් සරණයි ඒ මහත්යා අහපු ප්‍රශ්නේ මම හිතන්නේ ආයිත් කිව්වොත් එහෙම දැන් ළමයින්ගේ එම් වැඩක් තියෙනවා ගිහි ජීවිතයට අදාළ ඒව අතර මේ වර්තමානයේ ජීවත් වෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ එහෙම ගත්තොත් හරි ඉතින් වර්තමානයේ ජීවත් වෙනකොට මෙහෙමයි දැන් මම හිතන්නේ සමහරලාට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ජීවත් වෙනකොට ගොඩක් සැලසුම් කරන්න වෙනවා වැඩ කරන්න වෙනවා ළමයින්ගේ අනාගතය ගැන හිතන්න වෙනවා එතකොට ඒක ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ පවා පෞද්ගල ජීවිතය තුළ ඒ දරුවන්ට කරන්න තියෙන යුතුයකම් පවා දේශනා කළා පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති, සම්මා සික්ඛං සික්ඛාපේති මේ විදිහට. ඉතින් ඒ නිසා ඒවා අත්හරින්නට බෑ සම්පූර්ණයෙන් මේක හරි. ඒ වගේම තමයි අතීතයේ වුණත් අත්හරිනවා කියලා නිකන් සාමාන්‍ය නිකන් අනුවන විදිහට නිකම්ම අතහැරලා දානවා නෙමෙයි. අතීතයෙන් වුණත් අපට ගන්න ප්‍රයෝජන තියෙනවා. ඉගෙන ගන්න පාඩම් තියෙනවා. ඒ සඳහා අතීතය පරීක්ෂා බැලුවට කමක් නැහැ. අතීතයේ මේ මේ අතීතයේ අපි සාර්ථකව කරපු දේවල් තියෙනවා. ඒ වයින් ලැබපු යහපත් ප්‍රතිඵල තියෙනවා. මේ මේ හේතුන් නිසා මම මේ මේ ප්‍රතිඵල ගත්තා. මේ වගේ පිරිසක් ආශ්‍රය කරලා මේ වගේ ප්‍රතිඵලයක් මට ලැබුණා කියලා ඒ ටික අපි දකින්න ඕන. ඒ ඒ ඒවත් උපකාර කරගෙන තමයි අනාගතේ අපි සාර්ථකත්වයට යන ආධ්‍යාත්මික පැත්තෙන් වුණා. ඒ වගේම තමයි අතීතයේ යම්සි අභග්යක් වරදීමක් වුණා නම් එහෙම ඒකත් තේරුම් ගන්න ඕන මේ විදිහට කල්පනා කරලා මේ වගේ අයහපත් ප්‍රතිඵලයක් මට ලැබුණා මේ වගේ පිරිසක් ඇසුරු කරලා මේ වගේ අදහස් සරණ ගිහිල්ලා මට මේ වගේ අනර්ථය සිද්ධ වුණා ඒ නිසා ඒවා ආයි සිද්ධ නොවෙන්න අපි වගබලා ගන්න ඕන. ඒ කාරණේ සඳහා අතීතයට යන්න ඕන. නැත්තේ නැහැ. ඒක කරන්න ඕන. ඒක දැන් සාමාන්‍ය මිනිස්සෙක් අතීතයේ ජීවත් වෙන්නේ එයා අයෝනිසෝ මනසිකාරයෙන් අතීතයට විසි වෙලා ගිහිල්ලා නිකන් අවුල් හදාගන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ වගේම තමයි අනාගතය සම්බන්ධව දැන් දරුවන්ගේ වැඩ කටයුතු එහෙම කරනකොට අපිට ඒ සම්බන්ධව උපදේශයක් තියෙනවා අපිට බොහොම වැදගත් කාරණයක් අංගුත්තර නිකායේ දුක නිපාතයේදී එන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බල දෙකකි භාවනා බලයයි ප්‍රත්‍යවේක්ෂා බලයයි එතකොට මෙතන ප්‍රත්‍යවේක්ෂා බලය කියලා කියන්නේ අපි ප්‍රත්‍යවේක්ෂා කරනවා අපේ යහපත් අරමුණු සඳහා හේතු වෙන සාධක මොනවද මේ හැමදේම හේතුඵල වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ලෝකය කියන්නේ හේතුඵල සමූහයක්. වෙන කිසිවක් මෙහි ඇත්තේ නැහැ. එතකොට අපට අවශ්‍ය කරන දැන් දරුවන්ගේ අනාගතය යහපත් වීම සඳහා ඒ අයට යහපත් අනාගතයක් උදා කරලා දෙන්න ආගමික වශයෙන් සමාජීය වශයෙන් අපට දෙමව්පියන් යුතුයකමක් තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම භික්ෂුන් වහන්සේලාට උනත් මේ සම්පූර්ණයෙන්ම දේවල් මේ අතහැරලා දාලා සියල්ල නිකන් අර මුකුත් තේරෙන්නේ නැහැ වගේ අන්ධයෝ බීරෝ වගේ හැමතිස්සෙම ඉන්න පුළුවන් කමන්නේ අපටත් සාසනයක් ගැන හිතන්න තියෙනවා අනාගතයේ බිහිවෙන ස්වාමින් වහන්සේලා වඩා නිවැරදි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා ඒ ගැන හිතන්න වෙනවා ඒ වගේම යම් ස්වාමින් වහන්සේ කෙනෙක් ගෝලයක් එහෙම හදනවා නම් ඒවත් වේ දරුවෝ හදනවා වගේ තමයි මොකද ඒව සෑහෙන්න බාහිර දුර කාර්යයන්. ඉතින් ඒව නිකම්ම මේ සිද්ධ වෙන්න සිද්ධ වෙන ඒවා නෙමෙයි. ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂා නුවණක් තියෙන්න ඕන මෙන්න අනාගතයේ මේ ප්‍රතිඵලය සඳහා මම මේ මේ වැඩේ කරනවා. එතකොට අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂා නුවණ තියෙනවා නම් අපි කරන දේවල් ඇයි මෙහෙ ඇයි මම කරන්නේ? ඒ වගේම ඒ ඒ ඒ ප්‍රත්‍යවේක්ෂා නුවණ තියෙනවා නම් එහෙම එතන කෙලෙස් ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා අවශ්‍යතාවය සඳහා යම් යම් දේවල් අපිට කරන්න පුළුවන්. එතන හොඳට ප්‍රඥාව යෝනිසෝ මනසිකාර්ය තියෙන නිසා එතනින් බයක් හටගන්නේ නැහැ. එතනින් බයක් කියන්නේ නැහැ. බය ඇති වෙන්නේ මොකද්ද? මට හේතුව මොකද්ද? කෙලෙස් ඇති වෙනවා. අපි යෝනිසෝ මනසිකාර්ය නැත්තම් ප්‍රත්‍යවේක්ෂා නුවණ නැත්තම් ඒ කරන දේවල් කරන අතරේ තණ්හා මාන දිට්ටි ගොඩ නැගෙනවා. අර සුසීල ස්වාමීන් වහන්සේ විස්තර කරපු ඒ සක්කාය දිට්ඨිය තව තව තහවුරු වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් නම් දේවල් සැලසුම් කරන්නේ. අයෝනිසු මනසිකාරයෙන් සැලසුම් කරලා අයෝනිසු මනසිකාරයේ මුල් කරගෙන දේවල් කරන කෙනාගේ හොඳටම මුලා වෙච්ච කෙනාගේ එක ස්වરૂපයක් තියෙනවා. එයා කරනවා දේවල්. හැබැයි ඇත්තටම දන්නේ නැහැ ඇයි ඒව කරන්නේ කියලා. මේක හරි গুপ্ত සත්‍යයක් මේ ලෝකයේ සම්බන්ධව නිකන් තණ්හාමාන දිට්ඨියෙන් යන මිනිස්සයා එයා නිකන් යාන්ත්‍රික විදියට ක්‍රියාත්මක වෙන්නේ එයා හරියට දන්නේ නැහැ ඇයි ඒ නොඑක් දේවල් කරනවා. නමුත් හරියට දන්නේ නැහැ ඇයි ඒවා කරන්නේ කියලා. එතකොට නිවැරදිව කල්පනා කරන බෞද්ධයා එහෙම නෙමෙයි. එයා දේවල් කරනවා. නමුත් ඒ කරන අතර හරියටම දන්නවා ඇයි මම මේ දේවල් කරන්නේ කියලා. ඉතින් ඒ නිසා යම්සි අනිත්‍යයෙන් යම්සි අව탁සීරුවක් වුණත් යම්සි ගැරහිල්ලක් වුණත් එයාට සැලෙන්න කාරණයක් නැහැ. මොකද මම හරියට මේ පුද්ගලයා දන්නවා හරියට ඇයි මේ කාරණේ කරන්න කියලා ඒ නිසා යම් යම් එකට වැඩ කටයුතු කරනකොට අනිත්‍යත් එක්ක ඇති වෙන යම් ප්‍රශ්න ගැටීම් වලදී පවා නොසැලී අනිත් සාමාන්‍ය දහම්ම අහලා පුරුදු නැති භාවනාව ටිකක් හරි කරලා පුරුදු නැති සාමාන්‍ය මිනිස්සෙකුට වඩා එයාට ටිකක් ස්ථාවර විදිහට ටිකක් ෆ්ලෙක්සිබල් විදිහට එයාගේ ජීවිතයට මුහුණ දෙන්නත් පුළුවන් වෙනවා ඉතින් ඒක තමයි පුරුදු කරන්න ඕන. ඒකට අර තමන්ගේ මනස ගැන විමසිල්ලෙන් ඉඳලම තමයි මේක අල්ලගන්න ඕන. සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන ගොඩාක් සිතුවිලි තණ්හා මාන දික්ටි වලින්මයි ඇති වෙන්නේ. දේවල් කරනවා. නමුත් ඒ කරන්නේ ඇයි කියලා හරියට දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම කියනවා නම් ඔය මේ හැමෝම වගේ වැඩ කරන්න පටන් ගන්නන්නේ ඒ තණ්හා මාන දික්ටි වලින්ම තමයි කිසි වුණත් පැවිදි වුණත්. කාලයක් තිස්සේ කරනකොට සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍ර සම්පත්තිය එක්කලා ටිකක් කල්පනා කරනකොට අල්ලගන්න පුළුවන් වෙනවා මේ එහෙම තෘෂ්ණාවෙන් මානෙන් දෘෂ්ටියෙන් වැඩ කරන්න ගියාම හරි වෙහෙසයි ඒ වෙහෙස තරමට ලැබෙන ප්‍රතිඵලයකුත් නැහැ වෙහෙස තරමට ලැබෙන ප්‍රතිඵලයකුත් නැහැ දැන් ওই සම්බන්ධව අර එක මේ තුල්ල තිස්ස කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ කතා ප්‍රවෘත්තියක් දහමේ තියෙනවා තුල්ලතිස්ස හාමුදුරුව ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙලා තියෙන්නේ. උන්වහන්සේ මේ බුදුහාමුදුරන්ගේ ණයෙකුත් වෙනවා. ඉතින් ඒ නිසා මහම්නාට පස්සේ ඒ ආඩම්බරකමත් හිතට අරගෙන ඉස්සරහා ඒ වතාවත් කරන ඒවා බණ දහම් ඉගෙන ගන්නවා භාවනා කරන ඒවා පැත්තකින් තියලා හොඳට මේ ඉස්සරහා ස්වාමීන් වහන්සේලා ආගන්තුක අය එහෙම එන්න එන දැන හොඳට ඉඳගෙන ඉන්නවලු බොහොම නිකන් ලොකුවට ඇඟ ඇඟත් බොහොම ලොකුයි. ඒ කියන්නේ තුල්ල තිස්ස කියන්නේ මහත තිස්ස හාමුදුරුවෝ. ඉතින් අලුත් ස්වාමීන් වහන්සේලා එහෙම වැඩියට පස්සේ ඉතින් මුන් වහන්සේ බොහොම ලොකු තෙරුන් වහන්සේ කෙනෙක් කියලා හිතාගෙන වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් වන්දනා කරනවලු. ඉතින් සාමාන්‍යයෙන් අර සාමාන්‍ය රටාවට ගියාම කෙනෙක් හිතන්න පුළුවන් ගොඩක් ඇඟපත මහතට තියෙනකොට වෘද්ධභාවයේ සීනියොරිටි එකත් වැඩි කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතලා ඉතින් ඇත්තටම මේ ස්වාමීන් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සාසනය යම්සි මෙතන අල්ලගන්න ඕන දෙයක් ඒක ඉතින් ප්‍රඥාව දියුණු වෙන තරමට තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් විමසලා බලන්න. තමන් යම්සි ඉලක්කයක් තියෙනවා ආධ්‍යාත්මික වශයෙන්, සමාජීය වශයෙන් ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක වලට යන්න ඇත්තටම කරන්න ඕන ටික මොන මොකද්ද? ඒ ඇත්තටම කරන්න ඕන ටික කරලා ඒ තුල ඇති වෙන අනවශ්‍ය කල්පනාවල් ටික අයින් කරන්ද යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වෙන්න. එතකොට කියන්නේ යම්සි විදියකින් අපි හිතමු දරුවෙකුට උගන්වන්න හදනවා කියලා. ඒ උගන්වන්න හදන්නේ ඇත්තටම කුමක් සඳහාද? දරුවා ගැන තියෙන කරුණාවද? එහෙම නැත්නම් මගේ අහවල් අහවල් අයත් හොඳට ඉගෙන ගත්ත මෙඩිකල් කොලෙජ් එකට ගියා මම ඊටත් වඩා මේ ඉහළකට යවන්න ඕන මගේ දරුවාව කියලා ඒ විදිහට නම් කරන්නේ ක්‍රිෂාන් මහත්තයා අහපු කාරණාවට මම තව අදහස් කීපයක් එකතු කරන්න කැමතියි. දැන් ගිසන් මහත්තයා ඇහුවේ දරුවන්ගේ කටයුතු ආදී දේවල් දරුවෝ කියලා ගත්තාම දරුවන්ට විතරක් නෙමෙයි ඇත්තටම දැන් අපි කවුරුත් කරන රටාව මේක. අපි මේ පන්සලක ඉඳගෙන පන්සල පවත්ව ගන්න ඕනේ කියන අදහසකින් අපි කටයුතු කරනවා. එතකොට පන්සලේ ඉන්නකොට අපිට තියෙනවා පන්සලේ දායකයෝ තරහ නොවෙන්න වග බලාගෙන කතා කරන්න ඕන. කොච්චර බණ ඇහුවත් වචනයක් එහෙම හෙච්ච ගමන් ඔය ඇත්ත පන්සල් එන්නේ නැහැ. ඊළඟට ඔය ඇත්ත පන්සල් එන්නේ නැහැ කියන ඔය ඇත්තන්ගෙන් හැමෙන් ඩොලර් නැති වුණොත් එහෙම මේවා දුවන්න විදිහක් නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් අලුතෙන් පිරිස් එකතු කරගන්න ඕන. ඉන්න පිරිස් රැකගන්න ඕන. අනාගතයේ වැඩපිළිවෙලක් පිළිබඳව කතා කරන්න ඕන. ඔය ඔක්කොම පන්සලක හාමුදුරුවන්ගේ පැත්තෙන් ගත්තාම තියෙන ඒවා. ගිහි කෙනෙක්ගේ පැත්තෙන් ගත්තාම අම්මා තාත්තා විදියට ඉන්නකොට දූ දරුවෝ හදාගන්න ඕන දූ දරුවෝ හදාගත්තාම ඒ දරුවෝ පෝෂණය කරගන්න ගෙයක් දොරක් හදාගන්න රස්සාවක් තියෙන්න ඕන සුදුසු අධ්‍යාපනයක් තියෙන්න ඕන ඒ දේවල් ටිකත් එක්ක ඔයත්තොන්ට මේ අය මේ මට්ටමට එනකම් මෙහෙම කරන්න ඕනි කියන බැඳීමක් සම්බන්ධතාවයක් හැදෙනවා එහෙම තියාගෙන ඒවත් එක්ක තමයි ඔය අතාරින්නත් අපි කතා කරන්නේ. ඒ අස්සට තමන්ගේ වැඩ විතරක් නෙමෙයි සමාජ වැඩක් තියෙනවා. සමාජයෙන් කියන දේවල් වලට මුහුණ දෙන්නත් ඕන. තරුණ කාලේ එනකොට අවුරුදු 24ක් 25ක් වෙනකොට 24 25 පහු වීගෙන යනකොට කසාද බඳින්නේ නැද්ද කියලා මිනිස්සු අහන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් ඔන්න ඒකට ප්‍රතිචාර වෙන දැන් මිනිස්සුන්ගේ වදෙන් බේරෙන්නත් එපේ කොහොම කොහම හරි ඉතින් මොකක් හරි කරලා ලෝකෙ පීරලා කසාදෙකුත් කරගන්න. ඇයි දැන් කාටවත් උවමනම කොහෙවත් තියෙන අයට ඉන්නත් බෑ මේව වෙනකොට. අපිත් ඔබට අයිති. එතකොට එහෙම ඉඳලා කොහොම හරි කසාද බැඳගත්තාට පස්සේ ටික දවසක් යනකොට අහනවා බබ්බු නැද්ද කියලා. දැන් ඉතින් බබ්බු හදන්න කල්පනා කර කර ඉන්න ඕනේ. ඒකත් අහන්නේ කොහෙවත් ඉන්න මිනිස්සු. බබ්බු නැත්තම් එහෙම අයියෝ වඳයි කියයි, හිස් කියයි, පුස් කියයි, ඔය වගේ එක එකව කියන්න පටන් ගන්නවා මිනිස්සු. දැන් ඔක්කොටම බයෙන් අපි වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම ගත්තාම ඔය රටාවනේ අපි කවුරුත් දුවන්නේ. ඔයත්ෝ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් plan කරනවා කියන තැනකින් ආවට දරුවෝ ටික ඉස්සරහින් හිටියට ජීවත් වෙන ඔය කවුරුත් හවුල එකට. දැන් ඔයත් දරුවෝ වෙනුවෙන් කියලා හම්බ කරන ඔක්කොම ඉතුරු කරලා ඔයත් නොකන බීන්නේ නෑනේ. දරුවව ඉස්සරහට තියලා තියෙනවා අපි. හැබැයි අපි කවුරුත් ජීවත් වෙනවා. අනාගතය වෙනුවෙන් තමයි ඔයත් කටයුතු කරන්නේ. එතකොට හාමුදුරුවෝ කලින් මතක් කරා වගේ ඒවා මේ සාමාන්‍ය බාහිර ලෝකේ නැත්තම් අපි මේ ඉන්න රටාව තුළ තියෙන කාරණා ටික. දැන් ඒකේ තව පැත්තකට මම යන්න කැමතියි. අපේ හිතනවා මේ කාලය ඇතුළත අපි මේ දේවල් ටික කරලා තියලා මේගොල්ලොන්ට මේක සෙටල් කරලා තියුවාම ඒගොල්ලන්ට නිදහසේ ඉන්න පුළුවන් කියන හැඟීමක් අපිට ඇති වෙලා අපි ඒගොල්ල වෙනුවෙන් සේවිංස් කරන්න පටන් ගන්නවා. ඒ අතරතුර අපිට හිතෙනවා දැන් අපි නැති වුණොත් එහෙම අපි මලොත් එහෙම මේගොල්ලන්ට මොනවා වෙයිද කියන තැනකින්නේ දැන් ඔය සූදානම් කරන්නේ. අපි කවුරු හරි මලා කියලා ඉන්න කට්ටිය අපිත් එක්ක දරසෑයට පනින්නේ නැහනේ කවුරුත්. අපි නැහැ කියලා. ඒගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ තියෙන ටිකේ ඒගොල්ලන්ට පිළිවෙලක් හැදෙනවා කොහොම හරි දෙයක්. ඒක නිකන් මේ අපිට පොඩි අර අස්ථාන බයක් තියෙනවා. මටත් ඒක එහෙම ඉස්සර වෙලා තියෙනවා මේ. පල්ලෙහා පන්තියේ ඉඳලා උඩහා පන්තියට යනකොට උඩ පන්තියට මාරු වෙනකොට දැන් මේකේ තියෙනට වැඩිය ඒකේ අමාරු එතනේ තියෙනේවා කියලා හරි බයක් දැනෙනවා. අපි එතෙන්ට යන්න එපා ඒ ටික වෙන්න. අපේ පහළ ඉඳගෙන උඩහ තියෙන්නේ මොනවද කියන එක සම්බන්ධව කොච්චර කනගාටු වුණත් හීනමැව්වත් අපිට ඒක ඔප්පු වෙන්නේ නැහැ මොකද අපිට එක්ස්පීරියන්ස් එකක් නැති නිසා එතන. අපි තව අවුරුදු 10කින් 15කින් එහා පැත්තේ තියෙන දේවල් ටිකක් සම්බන්ධව අපි බොහෝම කම්පා වෙනවා සූදානම් වෙනවා. හැබැයි අවුරුදු 10 15 ඉස්සරහට ගෙවා ගත්තාම තමයි ඒක එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ. දැනට අපිට තියෙන කම්පනයක් විතරයි නැත්තම් මේ මානසික ස්වභාවයක් විතරයි ඒ සම්බන්ධව ෆිසිකලි අපි යම් යම් දේවල් ටිකක් කරනවා. නමුත් ඒක මේ වෙලාවේ කරන්නේ. ඔය කාරණා ටිකේ තමයි අපි කාගෙත් හිත වැඩ කරන්නේ. අමතක කරන්න එපා. අපේ ඉන්ද්‍රිය හයම වැඩ කරන්නේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි වර්තමානයේට. එතකොට වර්තමානය තුළ අපි ඉන්න පිළිවෙල අනුව තමයි මේ කාරණා ටික සිද්ධ වෙන්නේ. දැන් මම ගිෂන් මහත්තයත් එක්ක ප්‍රශ්න කීපයක සාකච්ඡාවකට එන්න කැමතියි. ඒ නිසා පොඩ්ඩක් මාත් එක්ක ඒකට සම්බන්ධ වෙන්න මම ප්‍රශ්නයක් දෙකක් අහනවා. මට ඒකට උත්තර දෙන්න. හොඳට අහගන්න අනිත් පැත්තටත් ඒක වැදගත්. දැන් මේ වර්තමාන ජීවිතයනේ. වර්තමානයේ මේ වෙලාවේ. මේ වෙලාවේ ජීවිතය තුළ දැන් අද අපි මිනිස්යන් විදියට රැකී ආරක්ෂා කරමින් දූ දරුවෝ හදා වඩාගෙන ඒගොල්ලෝ පෝෂණය කරමින් මේ වෙලාවේ අපි ජීවත් වෙනවා. එතකොට මේ ඉන්න හැමෝම කිෂාන් මහත්තයා ඇතුළුව මීට අවුරුදු 10කට කලිනුත් කරේ ওই ටිකම නේද? දරුව හැදුනා ඒ දරුවන්ට උගන්වලා කියලා ඒ ටික නේද දැන් මේ කරමින් ඉන්නේ. එතකොට මේ දැන් අද කරන්නේ ඒ ටික වෙනස් වෙනවා. නමුත් එකම පරිසරයක ඉන්න පරිසරයේ විවිධ මට්ටමින් ඒ ටික කරනවා. මීට අවුරුදු 10කට කලිනුත් කරා. ආපහු දැන් ගිෂන් මහත්තයාගේ වයසේ මුලට යන්නක පොඩි කාලෙට ගත්තාම ගියාම ගිෂන් මහත්තයාගේ අම්මයි තාත්තයි කරෙත් දැන් ගිෂන් මහත්තයා කරන ටිකම නේද ඔයාලට? ඔව්. එතකොට දැන් උරුමයක් පවත්වාගෙන යන එකක් තමයි මේ කරන්නේ. ඒතකොට අපේ අම්මා තාත්තා ඒ ටික කරා අපිත් දැන් ඒ ටික කරනවා. දැන් මේ කතා කරන්නේ අපි වර්තමානයේ. ඊළඟට අපි හිතමුකෝ ගියාත්මේ නැත්තම් මෙතෙන්ට එන්න කලින් ජීවිතේ ගිසන් මහත්තයා නැවත මිනිස්සෙක්ම වෙලා හිටියා කියලා. එතකොට ඒ මනුෂ්‍ය ජීවිතයේදී මේ සිවිලයිස් වුණු සමාජය තුල නම් අපි හිටියේ හෝ අන්සිවිලයිස් හරි කොහොම හරි ඉන්න පරිසරයක ඒ පරිසරයේ දූ දරුවෝ හැදුණා නම් ආවාහිවා වුණා නම් රැකී ආරක්ෂා කළා නම් එදා තිබුණු ඒ මට්ටමට අනුව කරන්නේ නැත්තේ මේ වගේ දේවල් ටිකක්ම නෙවෙයිද? කලින් ජීවිතයක් ගත්තනම් කලින් ජීවිතෙත් මිනිස්සෙක් වෙලා හිටියනම් විවාහ වෙලා දූ දරුවෝ හදාගත්තනම් ඒ කාලෙත් මේ විදිහටම අපිට පරිසරය තිබුණා නම් මේ වගේ වෙනස් එකකින් හෝ අඩු වැඩි වශයෙන් ඒ කරන්නේ නැත්තේත් ඒ කාලේ හැටියට ඉගෙන ගන්න එක කසාද බැඳලා දූ දරුවෝ හදාගන්න එක දරුවෝ නඩත්තු කරන එක ඒ දේවල් ටිකනේ කරන්නේ නැත්තේ නෑ මං අහන්නේ yes or no කියන උත්තරයක් විතරයි. ඒ කියන්නේ යා මම ඩෙෆිනිෂන් එකක් නෙමෙයි අහන්නේ මම අහන්නේ දැන් එදා එහෙම වෙලා හිටියනම් මිනිස්සෙක්ව අද කරපු ටිකමනේ කරන්නේ අපි. එතකොට දැන් අතීතය. ඊට පස්සේ වර්තමානයේත් අපි දැක්කා. දැන් අපි හිතමු මේ ජීවිතේ අවසාන වෙලා ගිහිල්ලා අපි නැවත මිනිස්සෙක් වෙලා උපන්නොත් මේ ජීවිතයේ කුසල් ආදී දේවල් හේතු කරගෙන නැවත මිනිස්සෙක් වෙලා ඉපදිලා මෙවැනි පරිසරයක අපි ආයි ඉපදෙන්න ලැබුණොත් සුදුසු කාලේ ඉගෙන කියාගෙන ආවාහ විවාහ වෙලා දූ දරුවෝ හදාගෙන ආයෙ කරන්න තියෙන්නේ මේ කරන ටිකම නේද එතකොට? එහෙයි එතකොට වර්තමානයේ කලෙත් ආවාහ විවාහ වුණා දූ දරුවෝ හැදුණා ඉගෙන කියාගත්තා ඒගොල්ලෝ වෙනුවෙන් යමක් කරා මේ ජීවිතේ ගත කරනවා. මීට අවුරුදු ගානකට කලින් මේක කරන්නෙත් එහෙමයි අනාගතයේ තව අවුරුදු 10කින් 15කින් කරන්නෙත් ওই ටිකම තමයි යම් විදියකින් පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙයි. අනාගතයේ අතීතයේ ඊට පස්සේ කලේ මොකද මිනිස්සෙක් වෙලා හිටියනම් ඒත් මේ සෙල්ලමම තමයි කර කර ගිහින් තියෙන්නේ. ඊළඟට අනාගතයේ උප්පත්තියක් මිනිස්සෙක් වුණොත් එහෙම ආය කරන්නේ ඒ ටිකමයි. මිනිස්සෙක් වෙලා උපන්නොත් ඇහැ කන නාසය දිව ශරීරය ලැබුණොත් ඒ කාලෙට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික අරමුණු කරගෙන ආවාහ විවාහ වෙලා දූ දරුවෝ හදාගෙන රැකී රක්ෂා කරලා ඒගොල්ලොන්ගේ නඩත්තුව කරගෙන කාලා බීලා ඉඳලා මැරිලා යන එක තමයි වෙන්නේ. අතීතයේද උනේ වර්තමානයේ සිද්ධ වෙච්ච ස්වභාවයේම දෙයක්. අනාගතයේද වෙනව නම් වෙන්නේ ඒත් එබඳුම දෙයක්. දැන් අපි මේ ගත කරන ජීවිතවල අතීතේ හිටියත් අනාගතේ හිටියත් වර්තමානයේ හිටියත් අපි කරන දේවල් වල එහෙම එහෙ අඩු වැඩිකම් වුණාට කන්ඩිෂන් වෙන විදිය එකම වගේ රටාවකට නේද අපි ඇදිලා යන්නේ. ඒ කියන්නේ දැන් වර්තමානයේ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච නිසා තමයි මේ දේවල් ටික කරන්න වෙලා තියෙන්නේ. අනාගතයේද මිනිස්සෙක් වෙන්න කන්ඩිෂන් වුණොත් මිනිස්සෙක් වෙලා කරන්න වෙන්නේ මේ දේවල් ටිකක් නේ එතකොට අපිට. මිනිස්සෙක් කරන දේවල් ටිකක් තියෙනවනේ. ඒ ටික කරන්න වෙනවනේ. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත්. අතීතයේද එහෙනම් කරලා තියෙන්නේ ඒ ටිකම. එතකොට දැන් අපි අතීතේ හිටියත් මේ වෙලාවේ වර්තමානයේ හිටියත් අනාගතයේ හිටියත් කරමින් යන්නේ මිනිස්සෙක් විදියට ඔය කරන්න තියෙන සාමාන්‍ය රුටීන් එකනේ අපේ යන්නේ. ඒක තමයි ඔය කතා කරන්නේ. දැන් මේ හැවි දූ දරුවා හදාගෙන කොහොමද මේ දේවල් ටිකත් එක මේක ඇප්ලයි කරන්න කියන කාරණාවට එන්නේ. ඔන්න ඔය කාරණා ටික පිළිබඳව අපේ තියෙන නිශ්චිත පැහැදිලි භාවයක් නැති නිසා. එතකොට අපිට මේ වර්තමාන තත්වයේද සම්බන්ධ කරලා බැලුවම අතීතේ හිටියනම් මම අතීතේ මිනිස්සෙක් වෙලා හිටනම් ඒ වෙන්නේ නැත්නම් මේ ටිකම තමයි කියලා අපිට සාමාන්‍යයෙන් චිත්‍රයක් හැදෙන්න ඕනේ. මං අනාගතයේ මිනිස්සෙක් වුණොත් එහෙම ඒ වෙන්නේද මේකම තමයි කියන තැනක චිත්‍රයක් හැදෙන්න ඕන. දැන් එතකොට අතීත වර්තමාන අනාගත තුනටම මිනිස්සෙක් වෙලා උපන්නොත් ඔය සෙල්ලම තමයි අපිට දිගින් දිගට වෙවි තියෙන්නේ. දැන් ඊළඟට මේ වෙලාවේද දරුව වෙනුවෙන් අඬනවා වැළපෙනවා කම්පා වෙනවා සතුටු වෙනවා ඒගොල්ලෝ වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලොන්ගේ අනාගතයට අපි සූදානම් කරනවා මේ දේවල් ටික කරනවා අතීතෙද කරේ ඒක අනාගතෙද කරන්නෙත් ඒක දැන් කර කර ඉන්නෙත් ඒක දැන් එතකොට මේ වෙලාවේ දැන් මේ තමන් සකස් කරගත්තු දූ දරුවෝ ගේ දොර හරක බාන ඉඩකඩම් තමන්ගේ කියලා තියෙන මේ සීමාව තුළ ඔය දේවල් ටික හැට පේනවා ඇහැට පේනකොට ලෝභ දෝෂ මෝහයවත් ඇලීම ගැටීම මුලා වීම කියන අරමුණු ටිකට අපිව වැටෙනවා ඉබේම. ඒ වැටෙනකොට මේ ඉන්නේ මගේ දුව, මේ ඉන්නේ මගේ පුතා කියන තැනකට හැඟීමක් අපිට එනවා නේද? එතකොට දැන් අපි මේ වෙලාවේනේ ඒක සිද්ධ වෙන්නේ. අතීතයේ අපේ ජීවිතවල පහුගිය ජීවිතවල අපි මිනිස්සු වෙලා හිටියනම් මිනිස්සු විතරක් නෙමෙයි මම මේ මිනිස්සු ගැන පහසු වෙන අනිත් හැම දෙනෙක්මත් එහෙමයි මිනිස්සෙක් වෙලා හිටනම් අතීතයේද Taman ඉස්සරහ දුවලා පුතාලා ඉන්නකොට මේ මගේ දුව පුතා ගැන හැඟීමක් නෙන්න වෙන්නේ දැන් අනාගතයට ගියාම වෙන්නේ මේ දුව මේ මගේ මගේ පුතා මගේ දුව කියන තැනකට හැඟීමක් එනවා දැන් මේ සක්කාය දිට්ඨිය නැති කිරීම සම්බන්ධව තියෙන ධර්මකාරණාවේ වැදගත්කම තියෙන්නේ වර්තමානයේද දූල පුතාලා හම්බ වෙනවා අතීතයේද හම්බ වුණා අනාගතයේද හම්බ වෙනවා හම්බ වුණොත් හම්බ වෙන්නේ දූල පුතාලා කියන තැන මේ දුව මේ පුතා මේ අය මගේ මගේ මම නිසා හැදුණු කියන තැනක මට අයිතිවාසිකමක් සහ මට වටිනාකමක් හැදෙන ගතියක් හැදෙනව නේද අපේ තියන් දැන් අර ආම්දුර කලින් මතක් කරේ දොස්තර පුතා ඉංජිනේරු දුව එහෙම ඒවා එනවනේ අපේ මනසට අන්න ඒ එන ගතිය ඒ කියන්නේ දුව පුතා මුල් කරගෙන ඒගොල්ලන්ට දුව පුතා කියන එක ගත්ත ලේසි වෙන්න අනිත් දේවලුත් තියෙනනේ වාහන, ගෙදර දොර, හරක බාන මේ සියලු දේවල් මට අයිති මගේ කියන තැනකින් වටිනාකමක් අපේ හිතේ හැදෙනවා නේද මේ දේවල් වලට. අන්න ඒ හැදෙන වටිනාකම අපි අතීතයේ මිනිස්සු වෙලා හිටියනම් ඒත් ඒකම නෙවෙන්නේ නැත්තේ අපිට. අතීතයේ ඒ මිනිස් වෙලා ඉඳලා වටිනාකම් දීපු එකේ ප්‍රතිඵලය මොකක් කියලාද හිතෙන්නේ? අතීතයේ අපි මිනිස්සු වෙලා ඉපදිලා දූ දරුවෝ හදාගෙන මේ මගේ දුව මේ මගේ පුතා මේ අසවලා මේ අසවල් කෙනා අසවල් දේ කියලා එදා දුන්නු తত্ত্বය తত্ত্বය කර්මයක් නම් මොකද්ද අපිට ඒ කර්මයට ලැබිච්ච විපාකයද ඒ වගේම සිදුවීම් ටිකක් right එතකොට දැන් එදා එහෙම උනේ නැත්තම් එදා මේ මගේ මමය කියන හැඟීමෙන් ගත්තේ නැත්තම් අද අපිට එහෙම එකක් හම්බ වෙන්න පොටෙන්ෂල්ස් නැහැනේ. එතකොට දැන් මේ වෙලාවේ අපිට මේ විපාකය හම්බ වෙලා තියෙන මම මගේය කියන තැනකින් අතීතයේද මෙහෙම සෙල්ලමක් වෙච්ච නිසා. දැන් මේ වෙලාවේ එහෙනම් මමය මගේය මගේ දුව පුතාය කියලා ගන්න තැනක තියෙන තාක්කල් මේ ජීවිතේ අනාගතයක් ගැනනේ අපි මේ කතා කරන්නේ බොරි වෙන්නේ. අනාගත මතු භවයන් වලදී පවා දූල පුතාලා හැදෙන එක නවතිනවද අපිට? නැහැ. නවතින්නේ නැත්තේ ඇයි? මේ වෙලාව අපිට වැරදිලා නේද තියෙන්නේ? වැරදි කියලා කිව්වේ මේ දූ දරුවෝ ඉන්න එකවත් ඒගොල්ලෝ පෝෂණය කරනවත් කියන තරකින් නෙමෙයි. ඒ අය වෙනුවෙන් ඒ දේවල් වෙනුවෙන් දීපු වටිනාකමක් අපි තුල තියෙනවනේ. අන්න ඒ වටිනාකම තේරුම් අරගෙන ඒ වටිනාකම කියන එක හැදුනේ මෙන්න මේ කන්ඩිෂන් නිසාය කියන ධර්මතාවය තේරුම් ගැනීම තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න තියෙන වැඩපිළිවෙල. එතකොට දැන් අපිට දූ දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ නිසා මට සක්කාය දිට්ඨිය උපදින කල දැන් ඒගොල්ලෝ අයින් කරන්න බෑනේ අපිට. කට් ඔෆ් කරන්න බෑ. ඊළඟට හදාගත්තු දරුවෝ ටිකට පෝෂණය කරන එක ඒක නවත්තන්නත් බෑ. අපේ දැන් මේ පවතින රටාව තුළ කරන රස්සාව දාලා යන්නත් බෑ. මේ සියල්ල එහෙනම් අපි මොකද කරන්නේ දැන් අපි ඔය මේ අපේ පරිසරයේ ගිහි පැවිදි මේ කවුරුත් විශාල පරිමාණයෙන් අධ්‍යාපන ආදී ලබාගෙන දැනුම හදාගෙන මේ පරිසරයේ ඉඳගෙන මේ මොකද්ද කරන්නේ මේ ඉන්න ටික කාලය තුල ජීවත් වෙන්න ඕන කාරණා ටිකක් හදනවා මිසක ඊට හර දෙයක් වෙන්නේ නැහැ දැන් හිතන්න අපිට තියෙන එකම தத்துவයක්වත් මරණින් පස්සේ අපිට සුගතියට දුගතියට ගෙනියන්න හේතු වෙනවද කියලා අපේ තියෙන එකම ටයිටල් එකක්වත් මරණින් පස්සේ ගෙනියන්න හේතු වෙන්නේ නැහැ සුගතියට දුගතියට හේතු වෙන්නේ අපි කරගත්තු කුසල් අකුසල් ටික. එතකොට අපේ තියෙන ටයිටල් එක අකුසල් උපදවන්න හේතු වෙනව නම් අන්න භයානකකමක් හැදෙනවා. අපේ ඉන්න දූ දරුවෝ අපිට ලෝභ දෝෂ මෝහ උපදවන්න, අබුසැමිය ලෝභ දෝෂ මෝහ උපදවන්න පරිසරයක් හැදෙනවා නම් අන්න එතෙන්දි ගැටලුවක් හැදෙනවා. ඒ නිසා අනාගතයේ වෙන්න තියෙන දෙයක් සම්බන්ධව සහ අතීතයේ වෙච්ච දේවල් පිළිබඳව කනගාටු වෙන්නවත් බලාපොරොත්තු වෙන්නවත් නැතුව අතීතයේද උනේ මේ විදිහයි අනාගතයේ වෙනවනම් වෙන්නේ මේ විදිහයි කියන තැනකින් ඕන උපදවලා මේ මේ කන්ඩිෂන් වෙච්ච නිසායි මේ විදිහේ ප්‍රතිඵල හම්බුනේ කියලා දැනගත්තොත් එහෙම ඒකට කියනවා සක්කාය දිට්ඨිය කැඩෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ ඔය උපාදානස්කන්ධ මම වශයෙන් මගේ වශයෙන් නොගැනීම සක්කාය දිට්ඨිය බිඳී යෑම හේවත් සම්මා දිට්ඨියයි කියලා දේශනා කරන්නේ අතීතෙද උනේ දූදරෝයි අඹසමියෝයි හරකපාන වතු පිටි අල්ලගෙන වටිනාකම් දුන්නා. තත්වයක් දුන්නා, තරාතිරමක් දුන්නා. මේ වෙලාවේ කවුරු කර කර ඉන්නෙත් ඒක. අනාගතයට කරන්න වෙන්නේත් ඒක. දැන් කරන එක අනුව ඉස්සරහට පෙළ ගහනවා. ඒකමයි ඒ කරන්නේ. මේ වෙලාවේ දැන් අති මේ වෙලාවේ දෙන එක නැවැත්තුවොත් අනාගතයට හදන එක ඉබේ නවතිනවා. ඒකයි මේ කියන්නේ. අතීතේ දැන් කරන්න දෙයක් නැහැ. අතීතේ අල්ලගෙන මේ වෙලාවේ අපි හදන එක නවත්තනවා නම් අනාගතේ අල්ලගෙන මේ වෙලාවේ හදන එක නවත්තනවා නම් ඒ දෙකම ලිහිනවා. ඒකයි ධර්මයේ කතා කරන්නේ. නිසා මේ ජීවිතය තුළ දූ පෝෂණය කරන්න, අමුසෙමි පෝෂණය කරන්න, ධර්මය අවබෝධ කරගන්න, ඊළඟට රකී ආරක්ෂා කරන්න, විහෙර විහාරවලට සම්බන්ධතා පවත්වන්න මේ සියලු ධර්මතා ටික පවත්වාගෙන යන්න. හැබැයි අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ ස්වභාවය තේරුම් ගන්න. ස්වභාවය තේරුම් ගන්නවා කිව්වේ මේ පාරිසරික ප්‍රශ්නයක් තියෙන්නේ ඇත්තටම මේකේ. ස්වාභාවික ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක තේරෙන්නේ නැති එකයි තියෙන්නේ. ඒක මම තව චුට්ටක් පැහැදිලි කරන්නම් මේ විදිහට. දැන් අපි කල්පනා කරොත් මේ දවස්වල රස්නේනේ. අපි කාටත් රස්නේ දැනෙනවා තදට. දැන් මෙතනින් අපි කාටත් රස්න එනවා. ඔය රස්නේ ගිහියට එක රස්නයක් පැවිද්දට තව රස්නයක් නැහෙනේ. වෙන රස්නේ රස්නෙමයි. ගිහියටත් දැනෙන්නේ රස්නේ, පැවිද්දට දැනෙන්නේ රස්නේ. ලොකු කෙනාට දැනෙන්නේ රස්නේ, පොඩි කෙනාට දැනෙන්නේ රස්නේ. එක එක්කෙනාගේ ශාරීරික ටෙම්පරේචර් අනුව සහ එක එක්කෙනාගේ මානසිකත්වය අනුව රස්නේ අඩු වැඩි වෙනවා මිසක රස්නේ කාටත් ඊක්වල් නේ. සීතල කාලෙට දැන් -30 40 කියනකොට -30 එක්කෙනෙකුට එක විදිහක්, තව එක්කෙනෙකුට තව විදිහක් වෙන්නේ නැහනේ. -30 කියලා කියන්නේ ෆ්ලැට් රේන්ජ් එකක්. එතකොට අපි එක එක්කෙනානේ සීතල වැඩි අඩුයි කිය කියා කතා කරන්නේ. ඒ කියන්නේ මේ පරිසරයේ තියෙන ගතිය එක එක්කෙනාට එක එක විදිහට ෆීල් වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙන්න මේ අර විවිධාකාර මානසිකත්වවලින් ඉන්න උදවිය. පරිසරයට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා පරිසරයත් එක්ක රණ්ඩු වෙනවා. අන්න ඒ රණ්ඩු වෙන ගති ටික නවත්තපු ගමන් මේ ගැටලුව විසඳෙනවා. රස්නෙත් එක්ක කොච්චර රණ්ඩුනද දැන් රස්නේ අඩු වෙලක් වෙලා තියෙනවද අපිට නැහැනේ. අපි කන්ඩිෂන් කරගෙන අපි වෙනස් වෙනවා. අපි වෙනස් වෙන යා කන්ඩිෂන් දාගෙන අපි වෙනස් වෙනවා. රස්නේ රස්නෙම තමයි. සීතල සීතලම තමයි. එතකොට අපිට මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න බැරි අඥානකමක් තියෙනවා ඒ කාරණාව නිසාම තමයි අපි හැමදෙනාම මේ ගැටලු වලට මුහුණ දීලා තියෙන්නේ. එතකොට අතීතය වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා ප්‍රශ්නේ ප්‍රශ්නෙම තමයි. ගැටලුව ගැටලුවම තමයි. දරුවෝ දරුවම තමයි. හරක බාන හරක බානම තමයි අතීතේ හම්බුණත් මේ වෙලාවේ හම්බුණත් අනාගතේ හම්බුණත් මේ ගතිවලට දෙන වටිනාකම් ටික නවත්තන්නේ නැති තාක්කල් දරුවෝ හම්බ වෙන එකවත් වතු පිටි හම්බ වෙන එකවත් රස්සාවල් කරන්න වෙන එකවත් අඹුසැමියන් වෙන්න වෙන එකවත් නවතින්නේ නැහැ. හැබැයි මෙතනින් දැන් පැනලා ගිහිල්ලා කරන්න තැනකුත් නැහැ. ඒ නිසා මේ වෙලාව තුල අපි කල යුතු දරුවන් වෙනුවෙන් අබුසැමියන් වෙනුවෙන් පරිසරය වෙනුවෙන් කල යුතු අපේ යුතුයකම් කරස ජීවත් වෙලා ඉන්න ටිකේ වඩාත් සැලකිල්ලෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කරනවා වටිනාකම කියන එක මනසෙන් හදන්නේ නැතුව කල යුතු ධර්මතාවයක් විදිහට තේරුම් අරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් කරනවා. ආදරයෙන් කරනට වැඩිය කරුණාවෙන් මෛත්‍රියෙන් කරනකොට වෙනස තියෙන්නේ ඊක්වලි ට්‍රීට් කරන්න පුළුවන් පරිසරයට. ආදරය තම තමන්ගේ උන්ට වෙන වෙනමනේ බෙදාගන්නේ අපි. එහෙම නැතුව පොදුවේ හැඟීමකින් සමානාත්මතාවයෙන් යන්න පුළුවන්කම තියෙනවා අපි නුවණ පාවිච්චි කළොත්. ඒ නිසා මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ අපිට අපේ මනසෙන් මේ පරිසරය අල්ලගෙන පරිසරයේ මේ සතර මහා ධාතු වල තියෙන හැඩතල වලට දෙන වටිනාකම නවත්තන එකට කියනවා සක්කාය දිට්ඨිය නවත්තනවාය කියලා. ඔක බොහොම සිම්ප්ලිෆයි කළා ඒ කිව්වේ. ඊටාත්ම සරලව පරිසරය අල්ලගෙන ගස් කොළන් ඉඩකඩම් වාහන ගේ දොර අරකබාන මිනිස්සු මේ ලෝකේ තියෙන මේ දේවල් සතර මහා ධාතුන්ගෙන් හැදුන මේ වස්තු ටිකේ හැඩතල ටික අල්ලගෙන අපි දෙන වටිනාකම නවත්තනකොට ඒකට කියනවා සක්කාය දිට්ඨිය බිඳිනවයි කියලා. ඒ වටිනාකම් දෙනවා කියන්නේ උපාදානස්කන්ධ හදනවා කියන එකයි. ඒකයි අදහස. තව තියෙනවා නම් ඒ සම්බන්ධව කාරණා කතා කරන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නෙට ගොඩක් වෙලා කතා කරා. ඔව් ඒ වගේම පොඩි කාරණයක් එකතු කරන්න පුළුවන් දැන් ඔය දරුවෝ හදන්න වීම ස්වාමියෙක් එක්ක බිරිඳක් එක්ක ඉන්න සිද්ධ වෙලා එහෙම තියෙන ඒවා එහෙම කවුරුවත් හිතන්න එපා මේක මහා අභග්යක් හානියක් අපරාධි මට බස් එක මිස් වුණා මම තරුණ කාලේ මහණ වුණා නම් හොඳයි කියලා එහෙම හිතලා ඇවෙන්න එපා මොකද ඔය සංසාර ගමනේ හරි ඔය ටික විඳින්නම ඕන ඔය ටික විඳලා තමයි හරියට පදනම වැටෙන්නේ දේවල් අසුබ වශයෙන් අසාර වශයෙන් දකින්න පදනම වැටෙන්නේ ඔය තුලින්මයි ඒ නිසා කවුරුවත් නිකන් මේ ඔකට ගැටෙන්න යන්න එපා. අපි අර කවුද කියලා තියෙනවා මෙහෙම කාරණයක් ජීවිතේ අපි ඉල්ලන දේවල් හැම විටම දෙන්නේ නැහැ. නමුත් අපට අවශ්‍ය දේවල් හැම විටම දෙනවා කියලා. ඒ නිසා ඔය සංසාර ගමනේ හරි දරුවෝ හදන අත්දැකීම ලබන්න ඕන. විවාහ ජීවිතයේ අත්දැකීම ලබන්න ඕන. එහෙම නැත්නම් පෞරුෂත්වය හරියට උපමට්ටම් වෙලා හැදෙන්නේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යන්න බෑ. ඒක ඒකට උදාහරණයක් කියන්නම් ඔය මේ බන්දුල කියලා ප්‍රසිද්ධ ඇමති කෙනෙක් හිටියා මේ ශාසනයට සම්බන්ධ හරි ශක්තිවන්ත මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්යාගේ නෝනා මල්ලිකා කියලා. ඒතකොට එයාගේ නම බන්දුල මල්ලිකා. මේ දෙන්න කාලයක් ජීවිතය ගත කළා. ඉතින් මේ එයාට දරුවෝ නැහැ. ඒ නිසා බන්දුල ඇමති එතුමා කියනවා නෝනට දැන් ඉතින් ඔයා මෙහෙම ඉඳලා වැඩක් නැහැ. ඔයා වගේ දෙමව්පියන් ගෙදරට යන්න. ඉතින් ඒ කාලේ ඉතින් ඒ කාන්තාවන්ට මොකවත් ඔය මානව අයිතිවාසිකම් ඔය මේව කතා කරන්න මොකවත් නැහැ. සමාජිකමේ හැටියට ඒ ස්වාමියා කිව්වනම් එහෙම දැන් මොකද ප්‍රශ්නෙත් සමහරලාට නෝනයි පැත්තෙන් ඉඳද්දී මේ සෞඛ්‍යමය ප්‍රශ්නේ. ඒ නිසා මෙයා දැන් යනවා. ඉතින් යනකොට මෙයාට හිතෙනවා මේ ජේතවනාරාමේ ඉන්න බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පොඩ්ඩක් වැඳලා යන්න ඕන කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝත් එක්ක පිළිසඳර කතා කරලා බුදුහාමුදුරුවෝ අහනවා ඇයි මේ ඇයි යන්නේ කියලා. එතකොට කියනවා මේ මේ මේ දාසියට ස්වාමි පුත්‍රයා කිව්වා යන්න කියලා මොකද මේ දරුව නැති නිසා. එතකොට එතකොට බුදුහාමුදුරුවෝ කියනවා යන්නේ දරුව නැති නිසා නම් අම්මලා ගෙදරට යන්න එපා. ආයි මිනිස්සයාගේ මේ ස්වාමියා ගෙදරට යන්න. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ යම්සි දෙයක් දැක්කා සහ සමහරවිට බුදුහාමුදුරු මොකක් හරි ආශිර්වාදයක් කළා වෙන්නත් පුළුවන් මොකක් හරි තියෙන මෙඩිකල් ප්‍රොබ්ලම් එක මේ අයින් වෙන්න ඒවා කියවෙන්නේ නැහැ. නමුත් සමහරවිට වෙන්න පුළුවන් මොකද ඉතිහාසයේ මහ බෝසත්ත්ව විදිහට ඉන්නකොට වැඩකම් කරලා තියෙනවා. ඔය ඔක්කොම සාස්ත්‍ර ඉගෙනගෙන තියෙනවා. කොහොම හරි අන්තිමට බන්දු ඊට පස්සේ මේ නෝනා බන්දුල් මල්ලිකාව හිතනවා එහෙනම් බුදුහාමුදුරුවෝ අපේ කාරණයක් දැකලා මේ ආයි මට ස්වාමියායි ගෙදරට යන්න කියන්නේ කියලා ගිහිල්ලා මහත්තයර කියනවා අර කාරණේ. ඉතින් එයාත් සතුට වෙලා එහෙම ඉන්නවා. ඊට පස්සේ නිවුන් දරුවෝ 16 වතාවක් නිවුන් දරුවෝ වදනවා දැන් ඔක්කොම 32ක් පුතාලා. බුදුහාමුදුරුවෝ දැන් දරුවෝ වදන එක සහ යුග ජීවිතයේ හැම විටම මේක කරදරකාරී පීඩාකාරී දෙයක් නම් ඒකාන්තයෙන්ම මෙතන මේ යුග ජීවිතේ අයින් වෙලා යන මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ කවදාවත් ආපහු යන්න කියන්නේ නැහැ. ඒ ජීවිතේ සංසාර ගමනේ හැරි ඔය අත්දැකීම් ටික ලබන්න ඕන ඒ අත්දැකීම් වලින්ම තමයි අපි ජීවිතය ගැන ඉගෙන ගන්නෙ. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නයක් බාර කරගන්න බෑ. කාය දිට්ඨිය ආශ්‍රිත කරගත්තු තව යමක් තියෙනවා නම් කතා බහ කරන්න අපි ඒ කාරණාවකට සම්බන්ධ වෙමු. එහෙම නැත්නම් ඉස්සරහට මු වෙන්නත් පුළුවන්. මම කැමතියි පොඩ්ඩක් මේ රවුමක් යන්න. දැන් මේ කතා කරපු කාරණා අනුව සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද සහ ඒකේ ස්වභාවය කොහොම හැන්ඩල් කරන්න ඕනද කියන එක සම්බන්ධව ඇත්තන්ට අවබෝධයක් ආවද? ඒ ආවනම් මේ ඒ සම්බන්ධව වචනකින් දෙහිකින් ගොඩක් තමන්ගේ තේරීම තමන් දැන් මේ දන්න ටෙක්ස්ට් එක නෙවෙයි මම අහන්නේ පොතේ තියෙන අපි කාටත් කටපාඩම නිසා කියන්න පුළුවන් ඒක නෙවෙයි අහන්නේ මේ මේ කතා කරපු කාරණා සහ දැන් මෙතෙක් ඔය ඇත්ත සක්කාය දිට්ඨිය සම්බන්ධව තේරුම් ගන්න තියෙන කාරණා එක ගත්තාම ඔය ඇත්තන්ගේ වැටහීම කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධව වචන කීපයකින් අදහස් දක්වන්න බලන්න මෙතන ඉන්න බොහෝ දෙනෙක් මට ඕන නම් කියලාම ගන්නත් පුළුවන් බලන්න වොලන්ටරි ඇවිල්ලා කතා කරන්න බලන්න විනාඩියක් එකක් හිතනවා අද තිබුණේ නම් මේක ගැන අපි සමහර වෙලාවට ඕනකට වඩා අපි අපේ ගැනම සමහර වෙලාවට තක්සේරු කරගන්න පුළුවන් එහෙම නැත්නම් අවතක්සේරු කරගන්න පුළුවන් අපේ තියෙන දේවල් ගැන අපි එහෙමම කරන්න පුළුවන් ඒ කියන්නේ තක්සේරු සහ අවතක්සේරු කොහොම කරන්න පුළුවන් ළමයිට පිරිඳක් ගැන වෙන හැමදේම ගැන හැබැයි ওই දෙක කරන්නේ නැතුව අපිට නිකන් ඒක මැදස්තයට වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක තමයි හොඳ කියලා තමයි මට තේරුනේ. එතකොට ඒකේ මහ විශාල ගොඩ ගැහිල්ලක් ඇති වෙන්නේ දැන් මාළඟ සල්ලි තිබ්බනම් ඒ ටික නැති වුණා නම් ඕකට මට පුළුවන් කමක් තියෙනවා නම් මානසිකව ඒක කමක් නැහැ ආයතරක් වෙයිනේ හරි ඒක කියලා හිත හදාගන්න පුළුවන් කමක් තියනවා නම් ඒක ගැන පසුතැවිලි වෙන්නේ නැතුව මම හිතනවා ඒක තමයි අවශ්‍ය දරුවෝ ගැන තමයි අපි මෙතන පොඩ්ඩක් කතා කරේ ඒගොල්ලන්ට අපේ අදහස් දුන්නට කමක් නැහැ එහෙම නැත්නම් අපේ අදහස් ඒගොල්ලන්ගෙන් ගොඩ නගනවයි කියන එක තමයි කරන්න හොඳ නැත්තේ කියන ඒ වගේ අදහස් ටිකක් තමයි මට ආවේ මං හිතනවා අපිට ඒකේ අර මං හිතන්නේ හොඳම උදාහරණය වෙන්න ඕනේ මේ හැමදේම හැදිලා තියෙන්නේ පසුගිය දේවල් නිසා සහ ඒක ඉතින් ඉස්සරහටත් හදා ගන්න යන්න ඒක නවත්ත ගන්න ඒකට තියෙන කරන්න තියෙන දේ කරලා ඉන්න එක තමයි හොඳ කියලා මට තේරුණේ. මේ පංච උපාදානස්කන්ධය හරහා එන එන මේ අවිද්‍යාව නිසා මම මගේ මගේ ආත්මය කියලා අරගෙන ඒ ඒ නිසා ඇතිවන තණ්හාව නිසා තමයි මේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියලා ඒ ඒ හරහා ඒ ගැන අවධානය යොමු කරලා සමීර මම මම මගේ ආත්ම මම මම මගේ ආත්මය කියලා නොගෙන ආයතන හරහා ඒ ඒ විදිහට හිතලා තණ්හාව දුරු කිරීමෙන් සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ සම්මස. තේමාසත්. මානගේ මම තේරුම් ගත්ත එක තමයි දැන් මේ සක්කාය දිට්ඨිය හින්දා තමයි අපේ මේ සම්පූර්ණ සංසාරයම ගොඩ නැගෙන්නේ. කියන්නේ මමයේ මාගේ කියන හැඟීම තුලින් තමයි අපි හැමදේම කරන්නේ. ඒක තණ්හාව තමයි අන්තිමට. ඉතින් අපි මොන හරි කරනවා නම් අපි ඒක දැනගෙන අපි තවත් දුරටත් මේ සංසාරේ ගොඩ නගනවාද කියන එක අපි පොඩ්ඩක් හිතන්න ඕන. ඒ කියන්නේ අපි හැම වෙලේම මේ සක්කාය දිට්ඨිය අවම කරගෙන අපි දරුවෝ හැදුවා තමයි. දරුවන්ට යුතුයකමක් යුතුයකම් තියෙනවා. ඒ යුතුයකම් ඉෂ්ට කිරීම සක්කාය දිට්ඨිය බොහොම අඩු කරගෙන අපිට ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ මම ගත්ත පණිවිඩය මේ සාකච්ඡාවේ අවසරයි ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය හැටියට මට හිතෙනවා මේ සංසාරයට පුරා අපි දැඩිව අල්ලගත්ත දේවල් මගේ මාගේ මගේ ආත්මයේ වශයෙන් අල්ලගත් ඒවා තමයි ඩොට් ඩොට් තිය තිය සංසාරේ පුරාවට අර මතකයන් හැටියට පෙනෙන්නේ හැබැයි ඒවා කිසිම සම්බන්ධයක් නැහැ මමත් නෙමෙයි ඒවා මම මම නොවන්නෙත් නෙමෙයි හැටියට මගේ පුතා කියලා ගත්තොත් එයා මගේ නෙමෙයි මම නොවා මගේ නොවන්නෙත් නෙමෙයි වගේ වෙනවා ඒ හින්දා මේම අල්ල ගන්න තරමටම සක්කාය දිට්ඨිය වැඩි වෙනවා මගේ කියලා අල්ල ගන්න තරමට ඒක නැති වෙන තරමට සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා ඉරනවා ස්වාමී හිටන්නේ ස්වාමීන් වහන්සේ වසන්ත ස්වාමීන් වහන්සේ තව එකක් කියන්න තියෙනවා අර හේතුන් හේතුන් නිසා හටගත්ත ඵලයක් නෙමේක අර ඒක ඒ විදිහට අර මම කඩවල ස්වාමීන් වහන්සේ කොච්චරවත් ඒක ඒකම තමයි කියන්නේ ඒක හේතුන් නිසා හටගත්ත දෙයක් කියන එක තමයි බලන්න කියන්නේ මේක මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච හේතුඵල ධර්මයක් විදියට ඒ විදියට බලන්න ඒක තමයි සක්කාය දිටිය දුරු කරගන්න එකම කියලා කොච්චරවත් කියන්නේ ඒකත් කියන්න ඕන දැන් මේ සාකච්ඡාවෙන් මේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ අපිට අවබෝධයක් හැදෙනවද කියන එක පිළිබඳවයි. ඒ නිසා දැන් මේ කොයිවා කතා කරත් Tamanට තේරුණේ නැත්නම් වැඩක් වෙන්නේ නැහනේ. මොකද ඔය ඇත්ත එකක් හිතාගෙන ඉන්නවා අපි එකක් කියනවා. එතකොට ඒකට කිසි කනෙක්ෂන් එකක් in between ඉන්ටරැක්ෂන් එකක් නැහැ. ඒ නිසා මේ අපිට අර්ථයක් හැදෙන්න ඕන ඇයි මේක කරන්නේ සහ මොකද්ද මේකෙන් එන්නේ කියලා. ඒ නිසා පොඩ්ඩක් බලන්න නැවත දැන් තේරුනේ නැත්නම් ඒ නොතේරිච්ච දේවල් ටික පිළිබඳව මතු කරගන්න උත්සාහ කරන්න. දැන් උත්තර කීපයකින් මට ලැබුණු දේ තමයි මේ තාම ටෙක්ස්ට් එකේ තියෙන කටපාඩම තමයි කියන්නේ තමන් කරන එකක නෙමෙයි උත්තරේ එන්නේ කොහෙන් හරි අපිට තේරිච්ච කාරණාවක් එකක්. ඒ තේරිච්ච එක හරි ප්‍රැක්ටිකල් පැත්තටයි මේක හැරෙන්න ඕන. තාම අපිට වෙලා තියෙන්නේ අපි කාටත් ටෙක්ස්ට් එක අපි හොඳට දන්නවා. නේ කෙරෙන්නේ අපේ අතින්. ඒ කෙරෙන්නේ ඒ නිසා අපිට ප්‍රශ්නෙම දැන් හේතුව සහ ඵලය අනුව බලනකොට ඒක තමයි ඇත්ත කතාව බුදුහාමුදුරෝ දේශනා කරපු කතාව. හැබැයි අපි දැන් මේ හේතුව සහ ඵලය අනුව බැලෙනවාද අපේ අතින්? මමයේ මගේ කියන එක තමයි කාරණාව. මමයේ මගේ කියලා බලන්නේ නැද්ද අපි දැන්? අපේ අතින් මමයේ මගේ කියලා බලන එකද දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න ඒ පැත්තක තමයි උත්තරේ හැදෙන්න ඕනේ අපිට. සාමාන්‍යයෙන් අපිට කතා කරන්න පුළුවන් කාරණා ටික ඒක හරි උත්තර හොඳයි. නමුත් එන්න ඕනේ මේක රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ අපි තුළ. මගේ කොහොමද ප්‍රායෝගික තලයට මේක හැරිලා තියෙන්නේ කියන පැත්තට අරගන්න යොණ කරන්න. සර්නස් uh, මම මට තව ටිකක් එකතු කරන්න පුළුවන් මං කියපු දෙයටම ඒ ඇවිල්ලා ඉතින් අර මම හිතනවා ස්වාමීන් වහන්සේ තේරුණා කියලා මං තක්සේරු කරන එකයි අවතක්සේරු කරන එකයි කියන්නේ some type of a value. May, this is my son, so I appreciate the son because it's mine. But if I can මට නිකන් හිතා ගන්න පුළුවන් නම් මේ ළමයාත් මගේ සහ අනිත් ළමයිනුත් මගේ කියන එක හරි මගේ නොවන එකක් හරි එහෙම නැත්නම් මේක මගේ මේ මගේ කාර් එක මගේ නිවස මගේ භාර්යාව එහෙම නැතු එහෙම බලන්නේ නැතුව ඒකට මධ්‍යස්ථව ඉන්න පුළුවන්කමක් තියෙන එක ගැන තමයි මම ඒක ඉස්සෙල්ලා කිව්වේ. ඉතින් ඒකේ හරි ද වැරද්දක් තියනවාද කියන එක තමයි දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට මේකට කිසිම ඇලිීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඒ අතරට වෙලා ඉන්න එකෙන් තමයි ඉතින් අපි මේ විදියට බලන්න ගත්තාම හරි කියන එක. ඉතින් මම I try to මම මේ නිකම් basic තමයි ඒකට උත්තරයක් දෙන්න කියලා හැදුවේ. හොඳයි. මම මේ කාරණාවට මෙහෙම දෙයක් අහන්න කැමතියි දැන්. තක්සේරුව කිව්වහම ඒක නිකන් අපේ ඒකට මේ ක්‍රෙඩිට්ස් දෙනවා වගේ වැඩක්. දැන් අපේ වටිනාකමක් දුන්නත් නොදුන්නත් අපි හිතමුකෝ දැන් කැමැත්ත හෝ අකමැත්ත කියන තැනකින් ගත්තත් කැමැත්තක් නැහැ අකමැත්ත කැමැත්තක් නැහැ. කැමැති වෙන්නෙත් නැහැ, අකමැති වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මම මේ ඇලෙන්නේ නැත්තේ, ගැටෙන්නේ නැත්තේ අසවල් දෙයටය කියන එකක් තියෙන්න පුළුවන් නේද? දැන් අපි තව මේක සරල කරගත්තොත් අපි හිතමු දැන් දරුවා. මේ දරුවා කෙරෙහි ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. හැබැයි මේ මගේ දරුවා නැත්තම් මේ දරුවා කියන මෙයා දරුවෙක් මෙයා පුතෙක් මෙයා දුවෙක් මෙයා මෙහෙම කෙනෙක් කියන තැනකින් අපිට දැනීමක් ඉතුරු වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ taxeeru අඩුවෙන් හෝ වැඩියෙන් නෑ. ඒ කියන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නෑ. නමුත් මේ අසවල අසවල් දේ කියන තැනක යම් ඉතුරු වීමක් වෙන්න පුළුවන්කම තියනවා නේද? දෙමව්පිය හැටියට කේන්තියක් යනවානේ. දැන් එහෙම කේන්තියක් කෙන්නේවත් නැති තරමකට අපිට මනස හදාගන්න පුළුවන් නම් ඒකේ තියෙන it's okay there. ඒක ඉතින් යාට කිව්වට කිව්වට ඒක තේරුමක් නැහැ. එහෙම නැත්නම් දැන් අර මම දන්නේ කොහොමද ඒක ෆ්‍රේස් කරගන්නේ කියලා ඉතින් ඒ වගේ just another uh, living being uh, ඉතින් ඒකෙත් කිසිම ප්‍රශ්නයක් කරග කරගන්න නැතුව ජීවත් වෙන එක. එහෙම තමයි මට ඒකට කියන්න පුළුවන්. හොඳයි දැන් අනිත් අයගේ අදහස් කොහොමද සහ ඒගොල්ලොන්ගේ දැනීම් තේරීම කොහොමද? නැත්තම් තවදුරට මේක කතා කරන්න ඕනද කියන තැනකට ආවත් හොඳයි කියලා මට හිතෙනවා මොකද ගොළුෝ කසායි බිව්වා වගේ ඉන්න සම්ප්‍රදාය තුළ ධර්මයේ තින් ටිකක් අමාරුයි තේරුම් ගන්න. මම කැමති පුංචි කාරණයක් එකතු කරන්න අපි ගෙෂාන් මහත්තයා කිව්ව එකට අර දරුවෝ සම්බන්ධව තියෙන කාරණා ඉතින් ගොඩක් කාටත් පොදුවේ තියෙන ගිහියට තියෙන දෙයක්. ඒ නිසා දැන් අපි තුම මහත්තයා කිව්වා මේ යම්ස් දෙයක් කියන්න කරන්න කියලා කියනවා එයා කරන්න නැතුව ඉන්නවා. එතකොට මේ හිත හදාගන්න තම පුළුවන් වෙනවනේ කියලා. ඒ දැන් දරුවෝ ගැන කටයුතු කරනකොට ස්වરૂපය මේ කරුණාව කියන එක හැම තිස්සෙම හිත රිද්දන් නැතුවම එහෙම මතුවෙනවයි කියන එහෙම එකක් නැහැ. ඒක මුලදී අපි පුරුදු කරනකොට අනිත්‍යයි හිත රිද්දන් නැතුව අනේ අපොයි මේ අර කියන්නේ මේ කන්න සුඛා හදයංගම ප්‍රේමණීයා කනට මිහිරි ප්‍රිය ප්‍රේමණීය වචන කතා කරන්න ඕන කියලා ඒ ඒක එක පැත්තක් මුලදී අපි ප්‍රැක්ටිස් කරනකොට එහෙම තමයි අල්ලගන්නේ ඒක තමයි සිද්ධාන්තය නමුත් ඕක ප්‍රායෝගික ජීවිතේට එනකොට විශේෂයෙන්ම දරුවෝ ගැන කටයුතු කරනකොට ඒ වගේම මේ ආයතනික වුණත් සමහර දේවල් එච්චර තේරෙන්නේ නැති මේ ටිකක් අර බුද්ධිය අඩුවයි ඉන්නෝනේ. ඒගොල්ලොත් එක්ක කටයුතු කරනකොට හැමතිස්සෙම මේ කනට මිහිරි ප්‍රිය ප්‍රේමණීය ඒ කතන්දර හරියන්නේ නැහැ. සමහරලාට දැන් දරුවන්ට දරුවට සමහර දරුවන්ට පොඩි කාලේ චරිත හැඩගස්සනකොට සමහර දේවල් දිහා සැරෙන් කියන්න ඕන. ඒ සැරෙන් කිව්වොත් තමයි වන්ට වදින්නේ දැන් මේක ඊළඟ පාර මේක කරොත් එමේ ඊට පාර වදිනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ ඒ ගැම්ම ඒ ඒ ෂොක් එක තියෙන්න ඕන. ඒ නිසා හැමතිස්සෙම අපි මේ නිකන් යටපා යටහත් පාත් විදිහට මේ උපාසක චරිතයක් රඟපාලා භාවනා කරනවා මෛත්‍රී භාවනා කරනවා කියලා ඒ ඒගොල්ලන්ටම මේ කරන්න දීලා අපි අමුතු රඟපෑම් කරලා හරියන්නේ ඒ තැනේ හැටියට වැඩේ තියෙන්න ඕන. දැන් ඒ කියන්නේ සමහර වෙලාවට තියෙනවා ළමයාට සැර කරන්න ඕනද සැර කරන්න ඕන. හැබැයි ඒ තරහ ඇතුලෙන් තරහ ගන්න නැතුව පිටින් පොඩ්ඩක් තරහ යනවා වගේ පෙන්නලා ඒ වැඩේ කරවන්න ඕන සමහර වෙලාවට. එහෙම නැත්නම් දරුවා ඊට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් මේ මොකක් හරි අපේ දමු ප්ලග් පොයින්ට් එකක් අස්සේ ගිහිල්ලා ඇඟිල්ල ගහන්න හදනවා. ඊට පස්සේ අපි දන්නවා ඕකේ මොකද්ද වෙන්නේ කියලා ඔය කූරු ගහන්න ඇඟිලි ගහන්න ඇන ගහන්න ගියොතින් එහෙම දරුවා ඒක දන්නේ නැහැ. ඒකට සමහරවිට මැරෙන්නත් පුළුවන් ඕක කරන්න කිව්වොත් එහෙම. ඒක නිසා දන්නේ නැති නිසා මේක ඒ ඒ වේට් එක එන්න එයාට කෑ ගහලා කියන්න වෙනවා. එතකොට ඒක ඒක කරන්න ඕන බය කරන්න ඕන සමහරට ලැජ්ජා කරන්න වෙනවා සමහරට බය කරන්න වෙනවා ඒක මේ හේතුව නිසා මේ ඵලය ඇති වෙනවයි කියලා ඒත්තන්ට අවශ්‍ය දේ කරන්න ඕන තමන්ගේ හිත කිරුටු කරගන්න නැතුව ඒ ඒ ඒ විදිහට මේක මේ මේකේ ඒ බුද්ධහම අපි ඇප්ලයි කරගන්න ඕන විදිය අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන බණපොතේ තියෙන විදියට හැමදේම කරන්න බෑ දැන් උදාහරණයක් විදියට බුදුහාමුදුරුවෝ වුණත් සමහර තැන්වල කෙලින්ම මේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් නිසා සමහර අය හිත රිදෙලා තියෙනවා. ඒ පැහැදිලිවම තියෙනවා. ඒ වගේ උදාහරණ දැන් ඔය නන්ද කුමාරයා නන්ද කුමාරයාව අර බොහොම ජීවිතේ වැදගත් දවසක එකගෙනාවේ පන්සලට. ඉතින් එක පැත්තකින් එයාගේ ගෙට ගෙවදින දවස එයාගේ මේ ජනපද කල්යාණියත් එක්ක මේ යුග ජීවිතයට එළඹුණු දවස. ඉතින් ඒ නෝනා ගෙදර කියනවා මේ අනේ ඔයා ඉක්මනට එන්න කියලා. ඒ මිනිස්සයව එකගෙනාවේ පන්සලට. ඊට පස්සේ මෙයාව කොහොමද මහාන වෙන්න කැමතිද කියලා ඇහුවා. ඉතින් වෙන කරන්නේ දැන් නැතිකමට මහාන වෙන්න හා කියලා කිව්වා. ඉතින් මහාන වුණා. ඊට පස්සේ නෝනා ගැන හිත හිතා ඉන්නවා. ඊට පස්සේ මෙයා මොකද දැන් මේ අර කාමරාගේ තියෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුර මොකද කරන්නේ? මේ මිනිස්සයා එක්කනවා එන්න යන්න කියලා දිව්‍ය ලෝකයක ගෙන යනවා. දිව්‍ය ලෝකයක යන අතරමඟදී පෙන්නනවා මේ මීට අවුරුදු 10කට 12කට විතර කලින් මම බොහොම ගරු කරන බොහොම දක්ෂ මගේ එක ගුරු හාමුදුර කෙනෙක් ඕනත් වැඩි කරන්න ඕනේ මාව ආයි ඉපදෙන්න මේක හේතු වෙයි කියලා එහෙම හිතන්න එපා. එහෙම කියන එක තේරුමක් නැහැ. මේ අපිට කවදාවත් දින කුසලයේ වැඩි වෙන්නේ නැහැ. ඒක ඒකේ අඩුවීමේ අවශ්‍ය කරන ඥාන ශක්තිය ගොඩනගන්න බැරි වීමේ කුසලයේ අඩුවීමේ පින අඩුවීමේ ලකුණ නම් නොඑක් දැන් වලින් පේන්න තියෙනවා මේක මේ ගරහන්න නෙමෙයි මේ කාරණේ කියන්නේ අවශ්‍යතාවය නිසා ඒ නිසා ආයෙත් කියනවා නම් තවත් කාරණයක් දැන් ඔය සීල් රකින්න උත්සාහ කරනවා හැමෝම ඔය සීලය ගැන කියනකොට මෙන්න මෙහෙම ගාතාවක් කියන වටින ගාතාවක් මිනේ පිටකේ තියෙන්නේ වත්තන්න පරිපූර්ණතෝ නසීලම් පරිපූර්ණති වත් සම්පූර්ණ නොකරන තැනත්තේ සීලය සම්පූර්ණ නොකරයි ඒ නිසා අර මං කිව්වේ වතාවත් කරන තැන ඉඳලා හරියට කරනවා මම දැන් ස්වාමින් වහන්සේට සම්බන්ධ මේ තියෙන වතාවක් තමයි පන්සල නම් පන්සල අතු ගන්න ඕන, පිරිසුදු සියා ගන්න ඕන, වැසිකිලි ටික සුද්ධ කරන්න ඕන, මකුල් දැල් කඩන්න ඕන. ඒ ඒව ඉඳන් පවා කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා ගිහියන්ටත් ඒ ටිකත් අදාළයි. ඒවත් හරියට කරන්න ඕන. ඒ කරලා තමන්ගේ මේ වැඩිහිටියන්ට සලකලා ගුරුවරුන්ට සලකලා ඒ ඔක්කොම ටික එකකවත් අත නොහැර කරන්න උත්සාහ කරන්න ඕන. ඒ ගොනා ගන්න පුදල ශක්තිය අපිට ප්‍රඥාව දියුණු වීමට හේතු වෙනවා. ඒ ප්‍රඥාව උත්පත්ති ප්‍රඥාව ඒකෙන් හේතු වෙනවා ඔය සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද මේ නාම රූප දෙක කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේක සමහර කොටස් අතහැරලා ස්කිප් කරලා අපිට මේ ගමන යන්න බෑ. ඒ නිසා තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ හිමීට හිමීට කරගෙන යන්න ඕන මිනිස්සු මිනිස්සු සාසනික වශයෙන් මේ සාසනයේ තියෙන ලොකු ජයග්‍රහණ බලාපොරොත්තු වෙනවා. ලොකු ජයග්‍රහණ කියන්නේ කියන්නේ ධාන මාර්ගඵල ඔබ බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ජයග්‍රහණ රඳා පවතින්නේ පුංචි පුංචි ජයග්‍රහණ මත කියන එක ගොඩාක් දෙනෙක් අමතක කරනවා. ඉතින් ඒ නිසා මේ කාරණේ විශේෂයෙන්ම සැලකිලිට අරගෙන කටයුතු කරන්න මම මහන්න වෙන්න වෙන්න ලෑස්ති වෙනකොට මීට අවුරුදු 15කට විතර කලින් ඔය අම්පිටියේ රාහුල කියන ස්වාමින් වහන්සේට හම්බෙන්න උන්වහන්සේ හම්බෙන්න ගියා උන්වහන්සේ සාමත් ජීවත් වෙනවා මම හිතන්නේ අවුරුදු 103ක් විතර වයස. ඉතින් උන්වහන්සේ මට දුන්න හොඳ අවවාදයක් මේ මගේ විස්තරය අහලා slow and steady wins the race කියලා කිව්වා. slow and steady wins the race කියලා. ඉතින් ඒ කාරණේ හරීම වැදගත් අර සමහර අය ඉන්නවා හාව හාවගේ ඉබ්බගේ රේස් එකේ හාව දුවන්න ගත්තා වගේ දුවන්න ගන්නවා. නමුත් වැඩි කල් වැඩි දුර පවත්කගෙන යන්න බෑ. පැත්ත කරලා නිදා ගන්නවා. ඉබ්බා එහෙම නෙමෙයි ඌ දඟලන්න නිකන් අනිත්‍යයට එක එක අභියෝග කරන්න යන්නේ නැහැ. නමුත් වැඩ පටන් ගත්තාම උට කරගෙන යන්න පුළුවන්. අන්න ඒ ගතිය හරියම වටිනවා. එකවරකට එක පියවරක් හිමීට හිමීට හිමීට හිමීට මේක තියාගෙන ජයගන්නට යන්න ඕන ඉවසීමෙන් යන්න ඕන ගමනක් පොඩි කියලා කිසිවක් අතාරින්න එපා. ඒක ගැන මට කියන්න ඕන මේ එක එක්කෙනා දේවල් විග්‍රහ කරන වෙනස්කම දැක්කහම මට තේරෙනවා එක එක්කෙනාගේ ප්‍රඥාව වෙනස් වෙන හැටි ඒ වගේම මේ දැන් ඔය ලෞකික වශයෙන් මේ උපාදිත අනන්තර PhD ඒවා එහෙම තියෙනක බොහොම හොඳයි. ඒ අතරේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි බුද්ධියයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්. ඒකත් පැහැදිලි වෙනවා කටියත් එක්ක වැඩ කරනකොට මම කාටවත් නිඳා කරනවා නෙමෙයි. බුද්ධියෙන් පුළුවන් ඔය උපාදි ගන්න PhD ගන්න ඒවා කරගන්න. නමුත් අපි මේ ආධ්‍යාත්මික ප්‍රහස්තික ලෝකෙ මතු කරගන්නේ ඒ ඒ වැඩ පිළිවෙලට ඒ බුද්ධිය තියෙන කෙනා දක්ෂ වෙනවමයි කියලා එකක් නැහැ. ඒ පැත්තට යනකොට අර මේ පාරුට පිල්ල නැති අඩුව පේන්න තියෙනවා. ඒ නිසා අර ඉබ්බා වගේ හිමින් සැරේ අවශ්‍ය කරන කටයුතු ටික කරගෙන හිමීට ඉදිරියට යන්න වෙනවා හරියට ඔය මේ කෙලස් ගැටේ ලියා ගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මම මේ හේමාලි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අපි මම හිතන්නේ මේ කාරණේ ගැන මේ අප්‍රේල් මාසේ තිබිච්ච රිට්‍රීට් එකේදී කතා කරා සත්ව පුද්ගල සංඥාව ආරම්භ කරගත්ත ගමන්ම තමයි මේ සක්කාය දිට්ඨිය හටගන්නේ කියන එක මම හරියටම මේක කියනවාද කියන එක මට ස්වාමීන් වහන්සේ වැරදි නම් හරි ගස්සන්න. එතනදී අපි තවත් කතා වුණා අර මේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ සහ මේක ශබ්ද ගන්ධ ඒ ඒ ආ ඒ විදිහට දකින්නේ නැතුව ඒ කියන්නේ උදාහරණයක් පැතියට දැන් කුරුල්ලෙක්ගේ ශබ්දයක් ඇහුනහම ඒක ශබ්දයක් හැටියට ගන්නේ නැතුව කුරුල්ලෙක් කියන නම ආරූඪ කරගත්ත ගමන්ම එතනදි සක්කාය දිට්ඨිය හට ගන්නවා කියන එක අපි කතා කරා. ඉතින් ඊට පස්සේ අපි මම හිතන්නේ දිනදා ජීවිතයේදී වගේ මූණ දෙන ගොඩාක් අවස්ථාවන් ගැන කතා කරා දැන් උදාහරණයක් ඇටියට භාවනාවෙම වාඩි වෙලා ඉන්නකොට ඒ කකුල දැන් කකුල රිදුනොත් අපි ඒක වේදනාව කකුල කකුලේ හටගත්ත වේදනාවක් කියලා එතනින් කෙලසනවා ඒක අර මේ රූපයයි ස්පර්ශයයි රූපයයි ස්පර්ශයයි නිසා හටගත්ත විඥානය නිසා හටගත්ත ස්පර්ශය කියන එක තනින් අඳුනගන්නේ නැතුව ඉතින් මම මං හිතන්නේ ස්වාමීන් වහන්සේට අතනම කිව්වා ඊට පස්සේ මං ගොඩක් ඒ වගේ ඔබ්සර්ව් කරන්න ගත්තාම මම දැක්කු ගොඩක් දේවල් අර මේ අත හොදනකොට වතුර ටික අතට වැටෙනකොට ඒ ආපෝ ධාතුව පඨවි ධාතුව ගැටෙන හැටි ගැටෙනකොට ඇති වෙන උණුසුම තේජෝ ධාතුව හැටියට ඉතින් අර මං හිතන්නේ ඒ වගේ අපි පුරුදු පුහුණු කරගෙන යනකොට මේ සත්පුද්ගල සංඥාව බොහෝ දුරට හැලෙන්න ඉඩ තියෙනවා එතනදී සක්කාය දිට්ඨිය නැති වෙන්න පුළුවන් කියන එකක් තමයි මගේ අදහස ස්වාමීන් වහන්සේ. තව අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මම මුල හරියනම් අහගෙන හිටියේ නෑ මොකක් ගැනද කියන්නේ කියලා. මේ නමුත් ටිකක් තේරුණා මේ සක්කාය දිට්ඨිය නැති කරගන්න හැටි තමයි මේ කතා වෙන්නේ කියලා. මට කියන්න පුළුවන් නිකම්ම පාවිච්චි කරන මේ එදිනදා විදිහවල් කීපයක් එහෙම එකක් තමයි දැන් Taman ඉන්නකොට මොකක් හරි දෙයක් එක පාර්ට අපි කර කර ඉන්න වැඩකදී හෝ නිකන් ඉන්නකොට හිතන සිතුවිල්ලකදී හරි ඒක ඒක නම් හිතේක අල්ලාගෙන එතන ඉඳන් ඒක කොහොමද උනේ කියලා ආපස්සට මෙනෙහි මෙනෙහි කරලා බලනවා මේක. ඒ කියන්නේ සත්‍යයක් ඇහිලා ඒ අනුව දැන් හිත හිත ඉන්නවා නම් ආ මේක කොහොමද කියලා ආපහු ඒක අර ආයතන දක්වාම බලලා එතකොට ඒක දැන් මම දැන් ඉඳන් ඉතියාර ඒක අර ඒවා බාහිරයි අභ්‍යන්තරයි කියලා එහෙම එකතු වුණ නිසා මේ ඉදාගත්තු නිසා එතන හේතුඵලයක් විදිහට මේ හැම එකම වෙලා තියෙන්නේ කියලා හේතුඵල ධර්ම අනුව වෙන සංසිද්ධි බලන්න පටන් ගන්නවා. එතකොට ටිකක් පස්සේ තමයි ඒක බලන්නේ උනාට ඒක බලනකොට බලනකොට ඒක ටික ටික ඉක්මනට අල්ලගන්න පුළුවන් වෙනවා. එකක් ඒ විදිහ මේ අනිත් එක තමයි දැන් අපිට මොකක් හරි ඒ වගේම සාමාන්‍ය ඉන්නකොට දැන් ඔය පංච පාදාරස්කන්ධේ ඕකෙන් ප්‍රකට වෙන යම් කිසි එකක් තියෙනවනේ වේදනාව හරි සංඥාව හරි සංස්කාර හරි රූපය හරි දැන් ඔය පහම එකට වෙන්නේ වුණාට Tamante එකකින් යම්කිසි දෙකට වැටෙන එක අල්ලාගෙන ඊට පස්සේ ඒක ඒකත් අර වගේ මේකට බුදුහාමුදුරුවෝ අර කියලා තියෙන ධර්මයට අනුව මේකට මේ හේතුව කියන වේදනාව නම් මොකක්ද ස්පර්ශපත් ඒකට කොතන එහෙම වුනේ කියලා ඒක ඊට පස්සේ ඒකත් බලනවා. ඊපස්සේ ඒක අනුව දැන් මේ වේදනාව කියන එක මම අර මේ ඒක තුල මම ඉන්නද කියලා අර කියලා තියෙන විදිහට ටිකක් විමස විමස බලනවා. ඉතින් එතකොටත් ටිකක් ඒ ඔය සක්කාය දිට්ඨිය තියෙන තාදගතිය අඩු වෙලා යනවා කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මට ආයෙත් පුංචි කාණයක් එකතු කරන්න කැමතියි. අපි හේමාලි නෝනා කිව්වා අර අපිට කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනවා. එතකොට මම ඒක විවිධ ආකාරය කියන සක්කාය දිට්ඨි නිරෝධ වෙන විදිහට හිතන්නේ කොහොමද කුරුල්ලෙක්ගේ හඬක් ඇවනාම මොකද වෙන්නේ? ඒ කුරුල්ලෙක්ගේ හඬක් ඇවනාම ඇත්තටම අපි යෝනිසෝමනසිකාරය හොඳට පිළිලා නැත්තම් හිටපු හාමුදුරු කෙනෙක් භාවනාවක් ලියලා. ඒ උන්වහන්සේ වෙන පුද්ගලිකව එක හාමුදුරු කෙනෙක් භාවනාව ගැන අහන්න ගියාම මොකක් හරි මේ අනේ මොන භාවනාවක්ද අපිව ලිව්වට කරන්නේ නැහැ කියලා අනේ මේ මට්ටමට මොකද සමහර අයට එක පැත්තකින් ජීවිතය හරි සරුසාරයි අනිත් පැත්තෙන් වැටලා තියෙන්නේ මේක පිරිපුන්න වැඩෙන්නේ නැත්තේ මොකද ඒවට අදාළ කුසල් කරනකොට ඒව භාගයට අවුල් කරගෙන කරගෙන තියෙන්නේ ඒ නිසා මේක වගකීමක් කියලා අපි හිතන්න ඕන හරියට හැම පොඩි පොඩි කියලා හිතන්න නැතුව හැම දෙයක් ගැනම වගකීමෙන් සතියෙන් සහ සැලකිල්ලෙන් මේ ගමන යන්න සිද්ධ වෙනවා. මේක තමයි මට කියන්න තියෙන්නේ. අවසානයේට එතනේ නෝන මහත්තුරු දෙපළම මතක් කරපු කාරණාවල සම්බන්ධතාවයට නැවත අදහසක් ඉදිරිපත් කරන්නම් දැන් අපිට හමු වෙන හැම දෙයකම මේ ධාතු ස්වභාවයෙන් ඊළඟට ඒ සතර මහා ධාතු වලට සම්බන්ධ කර කර බලමින් යථාර්ථයම දකින්න සහ හේතුඵල රටාවෙන් දකින්න ගන්න උත්සාහය ටික ටික ටික ටික අපි ඔය කතා කරන මට්ටමට අපේ බැඳීම වටිනාකම් දෙන gati අඩු වෙනවා. දැන් ශබ්දයක් ඇහෙනකොට අපි ශබ්දය කියන තැනකින් නොගෙහිලා අසවලාගේ හඬ අසවල් කෙනාගේ බන බනිනවා බනිනවා කුණුහරුප කියනවා හොඳ කියනවා නරක කියනවා ආදී විදියට ගන්න ගැනීම තමයි වටිනාකම කියලා අදහස් කරේ. එතකොට එන්නේ ඒ වටිනාකම් නොදී ඉඳීම අපිට ලොකු ජයග්‍රහණයක්. එතකොට අපිට ප්‍රශ්න හැදෙනවලු. මොකද වටින අපි දෙන తত্ত্বය වටිනාකම අනුවනේ අපිට ගැටලු හැදෙන්නේ. එතකොට ඊළඟට එහෙම දකින්න දකින්න මේ පරිසරය අපිට හිතකාමී වෙනවා සමාගා මේ සමගාමී වෙනවා සමානාත්මතාවය කියන තැනට යනවා එතකොට අපි සමතුලිතත්වයට යනවා ඒකයි ස්වභාවය එතකොට ස්ත්‍රියක් දැක්කත් පුරුෂයෙක් දැක්කත් වැඩිහිටියෙක් දැක්කත් දරුවෙක් දැක්කත් ගිහියෙක් දැක්කත් පැවිද්දක් දැක් පැවිද්දෙක් දැක්කත් මේ සියල්ලෙම අර ඒ වෙනුවෙන් දෙන తত্ত্বය වටිනාකම කියන එක නැති වෙලා ගිහිල්ලා මේ හේතුවක් නිසා හටගත්තු දේවල් ටිකක් නැත්තම් සතර මහා ධාතු වල හැඩතල තමයි මේ තියෙන්නේ කියන තැනකට නුවණ එනවා. එහෙම වෙනකොට අරය උසස් මෙයා පහත් මම උසස් එයා පහත් කියන තැනකට යන්නේ නැහැ. එතකොට දැන් එහෙම නිසානේ දැන් අපේ ගෙවල් දොරවල් අපේ දේවල් අපේ තියෙන හැමදේම මේ මූලික ස්වභාවය දන්නේ නැතිකම නිසා වෙන්නේ මොකද? කම්පයා කර කර බලනවා. ජජ් කර කර බලනවා. එතකොට වෙන්නේ අපි ස්වභාවයෙන් කෙලෙස් ගොඩකට පැටලෙනවා. ඉතින් අවසානෙට ගත්තාම ගෙවල් දොරවල් යාන වාහන හරක බාන වතු පිටි මේ ඔක්කොම ටික අපි විසින් දුන්නු தත්ත්වයක් නිසා වටිනාකම් වැඩි වෙලා පේන එකක් වෙන්නේ. එහෙම වුණාම අපිට කැමති මිනිස්සුත් ඉන්නවා අකමැති මිනිස්සුත් ඉන්නවා හතුරොත් ඉන්නවා මිතුරොත් ඉන්නවා එක එක විදියට තත්ත්ව හැදිලා තියෙනවා. නමුත් දැන් මේ සමාජයේ මේ தත්ත්වයේ තේරුම් ගත්ත කෙනාට සතුරොත් නැහැ මිතුරොත් නැහැ. බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට මේ සමාජයේ හතුරොත් නැහැ මිතුරොත් නැහැ. ඇයි? මිතුරෙක්ගෙන් ඇති වැඩකුත් නැහැ හතුරෙක්ගෙන් ඇති වැඩකුත් නැහැ. මොකද සියල්ල උන්වහන්සේලා එක ධර්මතාවයකින් පොදු ධර්මතාවයකින් දකින්න නුවණ උපදවලා තියෙනවා. එහෙම උපදවන ඒ උපදවා උපදවා ඉන්න ගතිය තමයි අපිට මේකෙන් දුර වෙන්න තියෙන අවස්ථාව. ඉතින් ඒක මේ අය දීපු අදහස පොඩ්ඩක් තහවුරු කරගන්න තමයි මම නැවත මේ ප්‍රකාශය කළේ. එතකොට සක්කාය දිට්ඨියේ ස්වභාවය ඔය විදියට සහ තව තව ඉතින් ඔකට කතා කරන කාරණා තියෙනවා. එතෙන්ට මම තව එක කාරණාවක් එකතු කරන්නම් සමස්ත සංයෝජන එකතු කළා කියවන කාරණාවක්. දවසක් භික්ෂුන් වහන්සේලා මේ මණ්ඩලමාලයේ එකතු වෙලා නැත්තම් විහාරස්ථානයේ එකතු වෙලා සාකච්ඡාවක් කරමින් ඉන්නවා. සංයෝජනය සහ සංයෝජනීය ධර්ම කියන්නේ එකක්ද දෙකක්ද කියලා. සංයෝජනය කියන්නේ එකක්ද සංයෝජනීය වස්තුව කියන්නේ තව එකක්ද කියලා සාකච්ඡා කර කර ඉන්නවා. ඔහොම සාකච්ඡා කර කර ඉන්න අතරේ මේ ඇත්තන්ට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව යනවා. ඔය අතරේ ඔය කිට්ටුවෙන් යන චිත්ත ගෘහපතිතුමාට ආරංචි වෙනවා මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ විදියට කතා බහ කරමින් ඉන්නවා. ඉතින් ඕක විසඳ ගන්න බැරි වෙන වෙලාවේ චිත්ත ගෘහපතිතුමාට ආරංචි වෙලා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ඕනි කියලා දැන් ගිහිලා උන්වහන්සේලාත් එක්ක කතා බහ වෙනකොට කියන ස්වාමීනි මෙහෙම ආරංචි වුණා මේ බුදුරජාණන් වහන්සේගෙන් මන්න මෙන්න මේ විදිහට ওই ධර්ම කාරණාව අහලා දැනගෙන තියෙනවා මම ඉතින් ඔබ වහන්සේලා කැමති නම් කියලා දෙන්න පුළුවන් කියලා. එතකොට මේ වික්ෂුන් වහන්සේලා මේ චිත්‍රගෘහතුමාගෙන් මේ ප්‍රශ්නෙට උත්තරය අහගන්නවා. චිත්‍රගෘහතුමා දෙන උත්තරය තමයි ස්වාමීනි සංයෝජනය කියන්නේ එකක් සංයෝජනීය ධර්මය කියන්නේ තව එකක්. ඒකට උදාහරණිකුත් කියනවා මම ඊට කලින් කැමති නැවත මේ ඔයත්ොන්ට ප්‍රශ්න යොමු කරන්න සංයෝජනය කොහේ හැදෙන එකක්ද සංයෝජනීය ධර්මය කොහේ හැදෙන එකක්ද මේක දෙකක් සංයෝජනය එකක් සංයෝජනීය ධර්මය තව එකක් එතකොට මේ දෙක හැදෙන්නේ කොහෙද කියන එකට උත්තරයක් කියන්න වචන දෙක තුනයි ගන්නේ. ඩිරෙක්ට් උත්තරයක් අවශ්‍ය කරන්නේ කොහෙද මේක හැදෙන්නේ කියන එක සම්බන්ධව සංයෝජනය සහ සංයෝජනීය ධර්මය කොහෙද තියෙන්නේ කොහෙද හැදෙන්නේ කියන එක සම්බන්ධවයි අහන්නේ. මොකද මම මීට කලින් ඔයිට සමාන කාරණාවක් එක්ක මේ ටික කාලයකට කලින් මේවා කතා කරලා තියෙනවා. එහෙනම් අපි එකට උත්තරයක් අරගෙන ඉමු. සංයෝජනය මොකද්ද? කොහෙද තියෙන්නේ? සංයෝජනීය ධර්මය කොහෙද තියෙන්නේ? අයිමාස සංයෝජනීය ධර්මය බාහිර තියෙන සංයෝජනය ආධ්‍යාත්මිකව කියලා. සනස සංයෝජනය කියලා කියන්නේ මට හිතෙන්නේ දැන් ඇසයි රූපය කියලා ඒ කියන්නේ අභ්‍යන්තරය බාහිරය එක තමයි සංයෝජනය වෙන්නේ. ඒක සංයෝජනය වීමෙන් ඇතිවෙන ධර්මතාවය තමයි දැන් අපි හිතමු ඒකට ආසාව හරි රාගේ හරි දේශේ හරි මොකක් හරි චිත්ත ස්වභාවයක් ඇති වෙන ප්‍රීතිය සුඛය වගේ ඒ චිත්ත ස්වභාවය තමයි සංයෝජනීය ධර්මයේ වගේ කියලා හිතෙන්නේ සාමාන්‍යයෙන් ඒ දෙපළගේ උත්තරයට සම්බන්ධතාවය තියෙනවා ගොඩක්ම 99ක් විතර තියෙනවා කියන්න පුළුවන්. නමුත් මම කැමතියි තව ටිකක් කතා කරවන්න කට්ටිය. ස්වාමීන් වහන්සේ මේ මට හිතෙන්නේ සංයෝජනය කියලා කියන්නේ අසකනාසේ දිවකය මන සංයෝජනීය ධර්මය කියන්නේ බාහිරින් එන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටික කියලා. පෙරවන් සනේ. එතනත් සම්බන්ධයක් තියෙනවා ඒක තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. තව ප්‍රශ්නයක් එනවා දැන් ඒකට උත්තරේ හොයාගන්න ඕන නිසා මොකද්ද සංයෝජනය කියලා කියන්නේ? සංයෝජනය කියන්නේ ස්වාමීන් වහන්සේ මිශ්‍රණය කියන එක තමයි ස්වාමීන් වහන්සේ අපිට තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ අර චක්කුංච පටිච්ච රූපේච්ච උපදී දක්ක විඥානං එතන ඉඳන් එන ස්පර්ශයෙන් දා හැදෙන ඊළඟ ධර්මතාව ටික තමයි සංයෝජනේ කියලා හිතන්නේ. සංයෝජන කියලා කියන්නේ ගැටය කියන එකයි බැඳෙනවා කියන එකයි. එතකොට සංයෝජන ධර්මයේහි සංයෝජනය කියන එක විස්තර කරන විදිහක් තියෙනවා. සංයෝජන ගැට ගන්නවා බැඳෙනවා කියන තැනකින් තමයි ගන්නෙ. කම්බයින් වෙනවා කියන එකයි. මොනවද කම්බයින් කරන්නේ කියන එක සම්බන්ධව තමයි ඊට පස්සේ අපි ඔය කතා කරන්න ඉස්සරහට අනිත් කාරණා මුලින් ගත්තේ. සංයෝජනය සහ සංයෝජනීය කියනකොට එන කාරණා මොනවද කියන එක සම්බන්ධව. දැන් චිත්ත ගෘහපතිතුමා ওই ප්‍රශ්නය විසඳනවා බොහොම අපූර්වට මේ වැඩේ වෙලා තියෙන ඔය ඇත්තන්ට මොකක්ද දන්නවද? මේ කතා කරන ධර්මකාරණා ඔය ඇත්තන්ගේ අර කැම්පස් වල ස්කෝලවල අධ්‍යාපන මට්ටමේ තැනකින් තමයි ගොඩක් අය අරගන්නේ මේක තමන්ගේ ජීවිතයට බද්ධ කරලා හිතන් නැති ගතියක් තියෙනවා අන්න ඒ හිතන ගතිය එනවන්නම් හරි අපූර්වට මේව තමන්ගේ ජීවිතෙන් තේරෙනවා ඊට පස්සේ මේව බුදුබණ නෙමෙයි තමන්ගේ බණ බවට පත් වෙනවා. තම බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය තමන්ගේ අත්දැකීම බවට පත් වෙනවා. නොකරන තාක්කල් අපිට අත්දැකීම එන්නේ නැහැ. සංයෝජනය සහ සංයෝජනීය ධර්මය කියන්නේ දෙකක්. චිත්තග්‍රහපතිතුමාගේ උදාහරණ කතාව කියලා මම ඊටු කාරණාවක් තව කියන්නම් ඒකට. චිත්තග්‍රහපතිතුමා අහනවා මේ වික්ෂණහදලට කියනවා ස්වාමීනි මම උපමාවක් කියනවා. උපමාව වෙනොත් ඇතැම් අයට නුවණ උපදිනවා. දැන් හැමෝටම ටෙක්ස්ට් එකම හරියන්නේ නැහනේ. සමහර අයට කතාවක් යම කතාවෙන් ඒක තේරෙනවා. ඒ නිසා තමයි ගොඩක් ලයිෆ් රිලේටඩ් විදියට ගන්නයක්. අපිට අපේ මේ සම්බන්ධතාවය දකින්න මේ උදාහරණ උපකාර වෙනවා බලන්න මේ විදිහට දැන් මේ උදාහරණ කලින් ඔයතු දන්නවා කළු ගණෙකුයි සුදු ගණෙකුයි ඉන්නවා කළු ගණෙකුයි සුදු ගණෙකුයි ලණුවකින් බැඳලා තියෙනවා එක ලණුවකින් කළු ගණෙකුයි සුදු ගණෙකුයි බැඳලා තියෙනවා එතකොට ප්‍රශ්නේ තමයි මේ කළු ගණා සුදු ගණාට සංයෝජනයක්ද බැඳීමක්ද කළු ගොනා සුදු ගොනාට සංයෝජනයක්ද සුදු ගොනා කළු ගොනාට සංයෝජනයක්ද බැඳීමක්ද කළු ගොනා සුදු ගොනාට සංයෝජනයක්ද බැඳීමක්ද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. එතකොට දැන් මොකද්ද ඔය ඇත්තන්ගේ උත්තරේ? කළු ගොනකුයි සුදු ගොනකුයි ඉන්නවා. ඒ දෙන්න ලනුවකින් බැඳලා ඉන්නවා. කළු ගොනා සුදු ගොනාට බැඳලාද? සුදු ගොනා කළු ගොනාට බැඳලාද? කල්පනා කරලා උත්තරයක් දෙන්න බලන්න. ස්වාමීන් වහන්සේ කළු ගුණා සුදු ගුණාට බැඳලත් නැහැ සුදු ගුණා කළු ගුණාට බැඳලත් නැහැ ලණු වෙනුයි බැඳිලා තියෙන්නේ. එතකොට කළු ගුණා පැත්තක ඉන්නවා සුදු ගුණා පැත්තක ඉන්නවා සංයෝජනය මොකද්ද? බැඳීම ලණුවේ. ඒ කියන්නේ සංයෝජනය ලණුව. දැන් ඕකේ උදාහරණය තමයි හේමාලිනෝන කලින් මතක් කරේ මේ පුහුණු කරනකොට දැන් කනට ඇහෙන ශබ්දය අසවලාගේ શબ્දය අසවල්පේ කියන එකට අනුව මේ ඩෙසිග්නේට් කරන්න යන්නේ නැතුව තත්වයක් දෙන්නේ නැතුව ශබ්දයක් හැටියට බාර ගැනීමෙන් ඒකට වටිනාකමක් නොදී යෑමෙන් අපිට යම් ප්‍රමාණයකින් අපේ මේ බැඳෙන ගතිය අඩු වෙනවයි කියලා එතකොට ඇහැට පේන රූපයට ඔය අයට කාටත් ගිහි පැවිදි අපි කාටත් අර්ථකතනයක් තියනවා නේද? ඇහැට පේන රූපය විස්තර කරන්න පුළුවන් ගතියක් තියෙනවානේ. දැන් මේ වෙලාවේ ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි කම්පියුටර් එකකින් හරි මොකකින් හරි ඉන්නවනම් මේ මේකයි කියලා කියන්න පුළුවන් ගතියක් තියෙනවනේ. එතකොට ඇහැ රූපයක් අරමුණු කරනවා හැබැයි රූපේ දන්නේ නැහැ මේ Taman දිහා ඇහක් බලාගෙන ඉන්නවයි කියන්නේ. ඇහ දන්නෙත් නැහැ රූපයක් දිහා බලනවයි කියන්නේ. මොකද වෙන්නේ? ඇහැට රූපයක් අරමුණාම අරමුණු වුණාම චක්කු විඥානය උපදිනවා. ඒ උපදින චක්කු විඥානය නිසා මනස ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට මනෝවිඥානය හරහා වන වැඩපිළිවෙලකින් අපිට මේ රූපය අසවල් දෙය කියන දැනීමකට එනවා. ඒක තව විස්තර කළොත් යම් දෙයක් දිහා බැලුවහම අන්න ගයක් කියලා බැලුවොත් මේ පැත්තෙන් අන්න ගයක් කියලා බලලා අර තියෙන්නේ ගයක් ඒක ගයක් නේද කියලා නැවත හිතා ගන්නවා. මෙහෙන් එහේ බලලා එහේ තියෙනක සැබෑවක් කළා තමන් ආපස්සට හිතා ගන්නවා. ඕක තමයි අපි කාටත් වෙන්නේ. අන්න එහෙම ගන්නකොට ඒක ලස්සන ගයක්, ඒක දුප්පත් ගයක්, ඒක පොහසත් ගයක් කියලා අර්ථයක් හැදෙනවා Tamange තුල. Taman ඒකට තත්වයක් දෙනවා. අන්න ඒක තේරුම් ගැනීම තමයි මේ සංයෝජන තේරුම් ගන්නවා කියලා කිව්වේ. ඇහැට රූපයක් හමු වුණා මිසක ඇහැට ගයක් හමු වුණා කියන තැනකට ගැනීම තමයි ප්‍රශ්නේ වෙන්නේ. දැන් ගයක් කියන එකක් ඇහි තිබුණේ නෑනේ. ගෙයක් කියලා අපි ඇහෙන් බැලුවට ඇහි ගෙයක් තිබිලා බැලුව නෙවෙයි. බාහිර අපිට ඡායාවක් පේනවා. ඒ ඡායාව මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින් හැඩගන්නපු මැටීරියල්ස් ගොඩක් පේනවා. ඒ පේන එකට මනසෙන් අපි හදාගන්නවා මේක ගෙයක් කියලා තත්වයක් දීලා තියෙනවා. අන්න ඒ බැඳීම අපි එකතු කරනකොට ඒකට කියනවා සංයෝජනය කරනවායි කියලා. ඔක තව ටිකක් සරල කරනවා නම් ඇහැ කියන්නේ සංයෝජනයක් නෙවෙයි. රූපය කියන්නේ සංයෝජනයක් නෙවෙයි. ඇහැයි රූපයයි දෙක එකතු වුණු තැන හිතේ ඇති වෙන ඡන්ද රාගය හෙවත් ඔය දෙන ඩෙෆිනිෂන් එක තමයි සංයෝජනයේ බවට පත් වෙන්නේ. එතකොට ඇහැ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු ස්වභාවයක්. රූපය කියන්නේද සතර මහා ධාතුන්ගෙන් හැදුණු ස්වභාවයක්. බාහිර රූපය සතර මහා ධාතුන්ගෙන් හැදුණා නමුත් අවිඥානකයි unconscious මේ මිනිස්යාගේ සත්වයාගේ ඇහැ සතර මහා ධාතුන්ගෙන් හැදුණා ඒක conscious. එතකොට අපිට සවිඥානික හැකින් අවිඥානික වස්තුවක් ගැටෙනකොට අපිට එතන මේ ඉන්නේ අසවලා මේ තියෙන අසවල් දේ කියන දැනීමක් උපදිනවා. ඒ තමයි අපි ඔය සවිඥානික භාවයේ කොන්ෂස්නස් එකේ හැටි ඒක තමයි. ඒ එන ගතිය නිසා අපි මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක්, මෙයා හරම කෙනෙක් කියන ඩෙෆිනිෂන් එකකට යනවා. ඒ නිසානේ එක එක්කෙනා දකිනකොට එක එක්කෙනා කියන ඒවාට එක එක්කෙනාගේ ගඳ සුවඳ අනුව අපිට හිතේ හැදෙනවානේ මෙහෙම මෙහෙම මෙහෙමයි කියලා එකක්. ඒ ගතිය හැදෙන්නේ ඒ නිසා. දැන් මේ දේශනාවේ පැහැදිලි කරන්නේ අර කළුගොනා සුදුගොනාට බැඳිලත් නැහැ සුදුගොනා කළුගොනාට බැඳිලත් නැහැ දෙන්නම ලනුවකින් බැඳලා ඉන්නවා වගේ රූපේ ඇහැට බැඳිලත් නැහැ ඇහැ රූපෙට බැඳිලත් නැහැ දැන් ඔය ඇත්තෝන්ගේ ගෙවල් දිහා බැලුවාම මේ අපේ ගෙදර කියලා හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා ඒ කාලයක් තිස්සේ අපේ අපේ කියන තැනකින් ගත්තු නිසා හැබැයි තව තැනකට ගිහිල්ලා බැලුවාම එතන පේන්නේ ගෙයක්. ඒ ගෙදර තියෙන්නේ ලී දඬු ගල්වැලි සිමෙන්ති තියෙන්නේ. හැබැයි ඒ ගෙදර අහවලාගේ ගෙදර අර ගෙදර මගේ ගෙදර කියන තැනකට තත්වයක් දීලා තියෙනවා. මොකද කාලයක් තිස්සේ එහෙමයි අපි හැදිලා තියෙන්නේ. නමුත් මගේ ගෙදර තියෙන්නේ ගල්වැලි සිමෙන්ති ලී දඬු අහවලාගේ ගෙදර තියෙන්නේ ගල්වැලි සිමෙන්ති ලී දඬු. ඒ මට්ටම දන්නේ නැති නිසා අපේ ගෙදර ලක්ෂ 50ක් 60ක් වෙනවා අහවලා ගෙදර ලක්ෂ 10යි 15යි ඒ නිසා අපි පොහොසත් අරගල දුප්පත් කියන තැනකට අපේ හිතෙන්ම හදා ගන්න එකක් ඊළඟට දැනුගත්කම් වලත් එහෙමයි විශ්වවිද්‍යාලෙ ගියපෙක් කෙනාට හිතෙනවා නොගියපෙක් කෙනා නුගතෙක් කියලා මෝඩෙක් කියලා ගියපෙක් කෙනා හිතනවා මං උගතෙක් කියලා තත්වයක් හදා ගන්නවා සල්ලි ටිකක් වැඩිපුර තියෙන එක්කෙනා හිතනවා අපි පොහොසත් අරගොල්ල දුප්පත් පාට ටිකක් වැඩිපුර තියෙන එක්කෙනාගේ අපි ලස්සනයි අහවල්ලු කැතයි කියලා හිතෙනවා. තත්වයක් හදනවා. බන කියනකොටත් එහෙමයි ධර්මය ගැන නොදන්න මෝඩයෝ හිතන්නේ ඒ හාමුදුරන්ගේ බන හොඳයි මේ හාමුදුරන්ගේ බන වැඩන්නේ කියලා හිතෙනවා. හාමුදුරුවන්ගේ ශෛලිය ටෝන් එක මොකක් වුණත් ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නම් කියන්නේ ආයේ ඊට එහා කතාවක් නෑ ඒකට. ඒ කියන දේ අපිට නොතේරෙන එකයි ප්‍රශ්නේ. එතකොට ඔය විදියට ඇහෙන් බලලා දෙන తত্ত্বය කනෙන් අහලා දෙන తত্ত্বය ඒ දෙන්නට දෙන්න දන්නේ නැහැ. හැබැයි ඒකට දෙන ක්වොලිටි අපේ හිතේනේ තියෙන්නේ. ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය අරමුණු කරගෙන මේක ලස්සනයි මේක කැතයි මෙයා උගත් මෙයා නූගත් මෙයා දුප්පත් මෙයා පොහසත් මෙයා උසයි මෙයා මහතයි මෙයා කෙට්ටුයි මෙයා මිටි මෙයා කළුයි සුදුයි ඔය වගේ தත්වයක් හදන්නේ හිතෙන්. ඒ හදන தත්වයට කියනවා සංයෝජනය කියලා. එතකොට අපි හිතන්නේ මේ ඇහැට පේන රූප ටික නැති වුණොත් එහෙම වැඩේ හරි කියලා දැන් රූප බලන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ශබ්ද අහන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. අර ඉන්දියාවේ වඳුර සම්බන්ධ කරගෙන තියෙන කතාවක් තියෙනවානේ වඳුර තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් කන් වහගෙන ඉන්නවා අනිත් එක්කෙනා කට වහගෙන ඉන්නවා අනිත් එක්කෙනා ඇස් වහගෙන ඉන්නවා. ඒකේ මේ සාමාන්‍ය ලෝකයේ අර්ථයක් නම් තියෙනවා කන් වහගෙන ඉන්න එක්කෙනා කියනවා නරක දේවල් අහන්නේ නැහැ කියලා. කට වහන් ඉන්න එක්කෙනා කියනවා නරක දේවල් කියන්නේ නැහැ කියලා. ඇස් වහන් ඉන්න එක්කෙනා කියනවා නරක දේවල් බලන්නේ නැහැ කියලා. ඉතින් ඔහොම කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. ඇස් කන් වහගෙන ඉන්න පුළුවන් නම් ප්‍රශ්න හැදෙන්නේ නැහැ යම් දවසක වහන් ඉන්න තාක්කල්. හැබැයි මේක ඇරියට පස්සේ ආපහු ඒක හැදෙනවනේ. ඔන්න ඔතෙන්ටයි බුදුහාමුදුරුවෝ සොලියුෂන් එකක් විදියට දීලා තියෙන්නේ. මේ කාරණාව තේරුම් ගන්න කියලා. එහෙනම් කළුගුණා සුදුගුණාට බැඳිලත් නැහැ සුදුගුණා කළුගුණාට බැඳිලත් නැහැ දෙන්නම ලනුවකින් බැඳලා තියෙනවා වගේ රූපය පැත්තක තියෙනවා ඇහැ පැත්තක තියෙනවා ඇහැට රූපය හම්බ වෙනකොට හොඳයි හෝ නරකයි හෝ කියලා ගන්න ගැනිල්ලම තමයි සංයෝජනීය බවට පත් වෙන්නේ ඒ නිසා ඊළඟට අපි ඒ ගන්නා ගැනිල්ල තේරුම් ගත්තොත් බාහිර අරමුණු කළ ඇහැ කනනාසය හරහා දෙන తত্ত্বය ලිහිල් කළොත් අපි මේ ප්‍රශ්نين ලියනවා මිදෙනවා. දැන් බලන්න ගොන්නු දෙන්න ලණුවකින් බැඳලා හිටියට ඒ දෙන්න දෙපැත්තට අදිනකොට ඇදෙනවා. කළු ගුණ අදිනකොට සුදු ගුණ ඇදෙනවා සුදු ගුණ අදිනකොට කළු ගුණ ඇදෙනවා දෙන්නම දෙපැත්තට ඇදිනවා. හැබැයි ලණුවක කෙලවරේ බැඳලා ඉන්නවා. අපිට වෙලා තියෙන්නේ ඒකයි. ඇහැ රූපෙට බැඳලා රූපය ඇහැට බැඳලා ඒ දෙක එකතු කරලා දාගත්තු ගැටයක් තියෙනවා. ඒ ගැටේ ලිහෙන්නේ නැති තාක්කල් ඇහැට රූප පේනකොට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. කනට ශබ්ද ඇහෙන තාක්කල් ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. දැන් අර සුදු ගොනයි කළු ගොනයි බැඳලා තියෙන ලනුව තියෙන තාක්කල් උන් දෙන්නට ඇද ඇද ඉන්න වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එකෙක් අදිනකොට අනිත් එකා ඒ පැත්තට ඇදිලා යනවා. ඒ වගේ අපිට වෙන්නේ එළියට බැස්සහම රූප පේනවා. ඉතින් රූප පේනකොට හා හරි ෂෝක් ලස්සනයි කිය කියා ඩිෆයින් කර කර ඉන්නවා. හැඩ දේ හැඩයි කියනවා. ඒක තමයි ස්වභාවය. නරක දේ නරකයි කියනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි මේ මානසිකව අපි දීලා තියෙන වටිනාකම නැති වෙන්න දෙපයි අපේ. අපි බාහිරින් දෙන වටිනාකම හිතෙනුත් දීලා තියෙනවා. ඒ නිසා අපි පැටලෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ එතෙන්ට. එතකොට ලනුවලි හිව්වනම් සුදුගණත් නිදහස්, කළුගණත් නිදහස්. අපි ඇහෙන් රූප දැක්කට වටිනාකමක් නොදුන්නොත් හොඳින් හෝ නරකින් වටිනාකම කියන එක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. එතකොට හොඳින් හෝ නරකින් වටිනාකම නොදුන්නොත් එතනම අපේ ගැටේ ලිහිලා. ඒ කියන්නේ අපි රූපයට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැත්නම් ඒ රූපය පිළිබඳව අපි හදන සංයෝජනය ඉවත් වෙලා ගිහිල්ලා. එතකොට කනත් එහෙමයි, නහයත් එහෙමයි, දිවත් එහෙමයි, ශරීරයත් එහෙමයි, මනසත් එහෙමයි. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, අරමුණු කියන මේ ඔක්කොමත් එහෙම. ඒවා වෙන වෙන ධර්මතා. අපි කරලා තිනව ගැට දාන එක තමයි කරන්නේ. අපි කරන්නේ ඒවා අල්ලගෙන ගැට දානවා. දැන් කොහෙවත් යන මිනිස්සෙක් දැක්කම ආම් බලන්න ගොස මිනිස්සෙක්, කළු මිනිස්සෙක්, දෙමළ මිනිස්සෙක්, ක්‍රිස්තියානි මිනිස්සෙක්, හින්දි මිනිස්සෙක්. උන්දලා හින්දිද ක්‍රිස්තියානිද කියලා ඇඟේ ගහගෙන නැහෙනේ. හැබැයි අපිට තියෙනවා එහෙම එකක්. එතකොට ඒ මනුස්සයා දන්නේ නැහැ එයා ක්‍රිස්තියානිද මුස්ලිම්ද බෞද්ධද කියලා අපි හිතනවා. ඒ කියන්නේ අපි හිතාගෙන ප්‍රශ්නෙත් හදාගෙන ඉවරයි. ඕකට කියනවා සංයෝජන කියලා. එහෙම ගන්න ගතියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මිත්‍යා දෘෂ්ටිය කියලා. එහෙමනම් සංයෝජනයයි සංයෝජනීයයි දෙක පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕන. මොකද එහෙම නැත්තම් අපිට පැටලීමක් හැදෙනවා. ඊළඟට සංයෝජනය කියන එක නැත්තම් හිත ඇතුලෙන් හදනවා සංයෝජනීය කියන එක නැත්තම් සංයෝජනෙට හිත කියන එකයි සංයෝජනීය කියලා කිව්වේ. සංයෝජනය කියන්නේ ගැටයට සංයෝජනීය කිව්වේ ගැටයට හිත කර වස්තුව නැත්තම් බාහිර දේ කියන එකයි. ආදරණීය, ප්‍රේමණීය, රමණීය ආදී විදියට එනවනේ අපේ. ආදරණීය අම්මා තාත්තා ආදරණීය දුව පුතා ඔය විදිහට එනකොට ආදරය හෙවත් සංයෝජනය තියෙන්නේ තමන්ගේ තුල ආදරයට හේතු වන දේ ආදරණීය පුතා බාහිරින් හම් වෙන රූපය ආදරණීය දුව ආදරණීය අම්මා තාත්තා කෙනට බාහිරින් හම් වෙන වස්තු ටික ඔන්න ඕක තේරුම් ගැනීම තමයි මේකෙන් ගැලවෙන්න තියෙන ස්වභාවය. අපි කලිනුත් උදාහරණයක කියලා දීලා තියෙනවා. ගැට ලිහා ගන්න ඕන, ගැට දාන එක නවත්තන්න ඕන. තව උදාහරණ කතාවක් තියෙනවා කටුකුරුන්දි ඥානවන්ත සාමිනහන්ස කියපු එකක්. කඹයක් අඹරන්න ඕන කෙනෙක් තව කෙනෙකුත් කතා කරගෙන ලනු ගෑලි කීපයක් අරගෙන දෙන්න දෙකොණෙන් අල්ලගෙන කරකෝ කරකෝ ඉන එක පැත්තට. එක පැත්තට කරකව කරකව ඉන්නකොට කඹේ ඇඹරෙන්නේ නැහනේ. හැබැයි කවුරු හරි තව එක්කෙනෙක් ඇවිල්ලා මැඩින් අත අල්ලනවා. මැඩින් තද කරලා අල්ලපු ගමන් අර දෙන අබරඹර ඉන්නකොට කරකව කරකව ඉන්නකොට මැඩින් අල්ලපු ගමන් මොකද වෙන්නේ? කඹයක් ඇඹරෙන්න පටන් ගන්නවා. එතකොට ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, ඇහැට රූප පෙනිපෙනී තියෙනවා. ඇහැට රූප පෙන්වනයි කියලා කෙලෙස් හැදෙන්නේ නැහැ. කනට සද්ද ඇහුණයි කියලා කෙලෙස් හැදෙන්නේ නැහැ. ඇහැට පේන රූපයට දුන්නු தත්ත්වය අනුව තමයි කෙලස් දැනද්ද කියන එක තීන්දුව වෙන්නේ. හරියට නිකන් අර කරකෝ කරකෝ ඉන්න ලනු ලනු පොටවල් ටිකේ මැදින් ඇල්ලුවාම ලනු ඇඹරෙන්න වගේ, කඹේ ඇඹරෙන්න වගේ ඇහැට රූපයක් පේනකොටම අපිට හිතට එනවා ඩෙෆිනිෂන් එකක්. සමහර විට අපි පාරේ යනකොට මොනවා හරි දෙයක් දැක්කොත් කෙනෙක් දැක්කොත් අපි ඒක එච්චර ගණන් ගනින්නෙත් නෑ. අපිත් එක්ක යන තව කෙනෙක් කියන්න පුළුවන් ආම් බලන්නකො ලස්සන මිනිස්සෙක්. එතකොට ඔන්න හැරිලා බැලුවා අන්න දැන් ලස්සන වුණා. මොකද වෙන්නේ? ගැටේ දාගත්තා. එහෙම එහෙම එහෙම මේව එකතු කර කර යන්නේකනේ අපි කරන්නේ. ඒක තමයි සංයෝජනය වෙන විදිය. සංයෝජනීය වස්තුව බාහිරින් හමු වෙන දේ. බාහිර සතර මහා ධාතු වල තමයි සංයෝජනීය වස්තුව. ඒ කියන්නේ සංයෝජනයට හිතකර වස්තුව හේවත් ආදරයට ප්‍රේමයට සෙනෙහසට හිතකර වස්තු ටික හම්බෙන්නේ බාහිරින්. ඒ හම්බ වෙන එක මමයේ මගේ කියලා ගන්න එක තමයි ඔය සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. ඒක අතීතේ කරෙත් ඒක අද කරන්නේත් ඒක අපි කවුරුත් හෙට කරන්නේත් ඕකම තමයි. ඒ ආදරණීය වස්තු ටික තමයි දුව පුතා හරක බාන, ගේ දොර ඉඩ කඩන් යාන වාහන දායකයෝ හාමුදුරුවෝ පන්සල් තත්ත්ව නම්බුනාම දැනවගත්කම් ඔය ඔක්කොම සංයෝජනීය වස්තු සංයෝජනේ ඕවා අල්ලගෙන ගැටේ ගහනවද නැද්ද කියන එක අපි ළඟ තියෙන එක. ඉතින් Taman ගැට වැටෙන විදියට ඉන්න එක තමයි බුදුහාඳුරෝ දේශනා කළේ. ගැට වැටුනොත් ප්‍රශ්නයක්. ඉතින් ඔය කාරණාව තමයි මූලික වශයෙන් මතක් කරන්න තියෙන සක්කාය දිට්ඨිය සම්බන්ධව. ඉස්සරහ කාරණා ටිකට කතා කරන්න පුළුවන් අද ආරම්භයක් ගන්න පුළුවන් නමුත් අද සම්පූර්ණ කතා කරන්න වෙලාව නැති වෙයි අපි ඒක බලමු ඉස්සරහා සතිවල එන විදිහට දැන් සක්කාය දිට්ඨිය පිළිබඳව අදහස තියාගෙන ඊට පස්සේ විචිකිච්ඡා විචිකිච්ඡාව කියනකොට මේ කුසල පිළිවෙත පිළිබඳව තියෙන සැකය බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්මය පිළිබඳව ආර්ය සංඝයා පිළිබඳව ශීලය පිළිබඳව පටිච්චසමුප්පන්නතාවය නැත්තම් මේ හේතුඵල ධර්මතාවයේ පිළිබඳව තියෙන ආදී විදියට තියෙන සැකය. ඒකේ තව අබුද්ධාදී අටතැන් කියලා කාරණා කීපයක් වෙන පූර්වාන්ත අපරන්ත මෙලොව සහ පරලොව පිළිබඳව තියෙන සැක ආදී විදියට කාරණා ගානක් කතා කරනවා. එතකොට ඔය ඔක්කොම සැක සංකා උපදින්නේ මේ ආත්ම දෘෂ්ටිය හැදෙන නිසා සහ මිත්‍යා දෘෂ්ටිය තියෙන නිසා අපිට. මිත්‍යා දෘෂ්ටිය කිව්වේ ක්‍රිස්තියානි වෙන එක, කතෝලික වෙන එක, මුස්ලිම් වෙන එක නෙවෙයි. මේ ආත්ම සංකල්පය හේතුඵල න්‍යාය දන්නේ නැතිකම නිසා ඇතිවන ගැටවැටිල්ලට තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එතකොට එහෙම හැදි හැදි තියෙන නිසා මොකද වෙන්නේ? ධර්මය ගැන සැකයි. සංඝයා ගැන සැකයි. බුදුහාඳුරෝ ගැන සැකයි. බුදුහාඳුරෝ ගැන සැක ගන්න ගිය විතර නෙවෙයි පැවිද්දොත් ඉන්නවා. එතකොට අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මෙතන යම් ප්‍රමාණයක් අපි බුදුහාඳුර බාර ගන්නවා කියන තැනකට එනවා. හැබැයි බුදුහාඳුර ගැන බාරගත්තට ධර්මය අහනකොට එහෙම ඒවා බුදුහාරුත් කියලා තියනවද කියලාත් හිතෙනවා. මොකද සමහර ධර්ම කාරණා තියෙනවා මේ සම්මාදිට්ඨියෙන් තොරව අපිට බාර ගන්න බැරි ඒවා. සම්මාදිට්ඨිය නැත්තම් ඒවා අපි බාරගන්නේ නැහැ මේවා ඇත්ත බුදුහාරු කියපුවා කියලා. මොකද සමහර වොන්ඩර්ස් තියෙනවා. ඒ වොන්ඩර්ස් අපිට තේරෙන්නේ ධර්මයේ හරියටම දන්නේ නැත්තම්. එතකොට විචිකිච්ඡා මේ විචිකිච්ඡාව කිව්වේ ධර්මය පිළිබඳ මේ මාර්ගය පිළිබඳව තියෙන සැක සංකා. දැන් මේ ඉන්න ගොඩාක් අය ගුරුවරය ඇසුරු කරන් බණ භාවනා කරනවා ටික කාලයක් ගියාම ආය දුම් මාරු කරනවා වගේ තව එකක් මාරු කරලා යනවා තව කොහාට හරි. ගුරුවරු මාරු වෙනවා. ඒ මාරු වීමෙන් කියවෙන්නේ අපිට එක තැනකින් සැටිස්ෆයි වෙන්න බෑ කියන එකයි. සහ අපිට මාර්ගයක් පෑදිලා නෑ කියන එකයි. මගේ ඩෙෆිනිෂන් එක. කොයි ගුරුවරයා ළඟට ගිහිලා මොනව ඉගෙන ගත්තත් කමන්නේ තමන් කෙලෙස් නැති වෙනවද කියලා බලන්න. තමන්ට මේ සංයෝජන දුරු වෙනවද? තමන්ගේ බැඳීම් ටික දුරු වෙනවද කියලා බලන්න එහෙම ලිහනවා නම් අපිට අපේ කාරණාව ඉෂ්ට වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ කොහේ ගියත් තමන්ගේ කෙලෙස් ගොඩ එක්කන දුවන්න වෙලා තියෙන. ඉතින් එතකොට ඉතින් කොහේ ගියත් වැඩක් නැහැ. නිසා සැක ඉපදවීම මාර්ගය පිළිබඳව ධර්මයේ පිළිබඳව සැක සංකාව කියන්නේ මේ ප්‍රශ්න කරන්න එපා කියන එක නෙවෙයි. අපි ප්‍රශ්න කළා විසඳ ගන්න නැති තාක්කල් සැක උපදිනවා. හිතේ තියාගෙන දැන් කතා කරන්නේ නැති ඔක්කොටම වෙන්නේ ඒක. හිතේ තියාගෙන ඉඳලා ගොළුව කසයි බිව්වා වගේ ඉන්නවා. මොකුත් දන්නේ නැහැ. එතකොට මෙහෙත් කරගන්න විදිහක් නැහැ. ඊළඟට ඒ සැක සංකා දුරු කරගන්න ධර්මය අහන්න ඕන සාකච්ඡා කරන්න ඕන. ඒකනේ ධර්මය ඇහිල්ල සහ සාකච්ඡා කරilla කියලා දෙකක් තියෙන්නේ. අපේ උන්දලා හිතාගෙන ඉන්නේ පැය 24ෙම බණ ඇහුවාම ධර්ම ඥානෙ එනවායි කියලා. එහෙම එන්නේ සාකච්ඡා කරන්න කිව්වේ ඇයි? සාකච්ඡාවෙන් ගැට තියෙන තැන් නැති වෙනවා. දැන් මේ මේ සූත්‍රෙත් කියුනේ ඒකනේ. වික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ ධර්මයේ මොකද මේ ධර්මයේ මොකද කියලා සංවාදයක් ඇති කරගත්තා. සංවාදයේ වලියකට යන්න නෙමෙයි සංවාදය ධර්ම සංවාදයක් කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා කියලා ධර්මයේ උගන්වන්නේ ඒකටනේ තියෙන ගැටමුසු තැන් විසඳා ගන්න ඕනේ නැත්තම් හිතේ තියාගෙන කැකෑරි කැකෑරි එහෙම වෙන්නේ නැති කියලා හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉඳිල්ල කියන්නේ එකක් අවබෝධය කියන්නේ තව එකක් දැන් අද ගොඩක් අය ගිහි පැවිද්දොත් පුරුදු වෙලා තියෙනවා රහතන් වහන්සේලා මෙහෙමයි කියලා හිතාගෙන ඒ විදියට ඉන්න එහෙම ඉන්න පුළුවන් නම් කොහොමද අපි රහතන් වහන්සේලා ගැන හිතාගන්නේ කොයි වගේද කියලා මොකද එක එක චරිත කතා කරලා තියෙන එක එක විදියට අර විවෘත නොවන තරමට සැක උපදිනවා. විවෘත නොවන තරමට අපේ දෘෂ්ටිය අපිරිසිදු වෙනවා. ඒ නිසා දෘෂ්ටිය පිරිසිදු වෙන්න නම් කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ධර්මය අහන්න ඕන, අර්ථ විමසන්නම ඕන. ඊළඟට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කිව්වේ වැරදි සිල් වෘත, වැරදි සිල් ක්‍රම අපි මේ නිගන්ඨයෝන්ගේ සීලයයි අනිත් අර සත්‍සාස්ත්‍රවරුන්ගේ සීලයි එක එක්කෙනාගේ සීලය වැරදි සීල් ක්‍රමය කියලා කතා කරාට අපි ගන්න පංච සීලය අට සීලයම පැවිදි සීලයම සමාන සීලබ්බත පරාමාස ගණයට ගිහිලා තියෙනවා. දෘෂ්ටිගත වෙලයි සම්මාදිට්ඨියෙන් තොරව ගන්න කිසිම සීලයක් නිවනට උපකාර වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියෙන් ගන්න සීලය විතරයි නිවනට උපකාර වෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය පිළිබඳව දේශනා කරද්දී කුසල් අකුසල් න්‍යායකින් දේශනා කළා තියෙන්නේ. කුසලය මුල් වෙන්නේ සීලයටයි අකුසලය මුල් වෙන්නේ දුස්සීලකමටයි. අපි සිල් ඇති වෙන හැටි සිල් නැති වෙන හැටි සීලයේ හේතුව සීලේ ඵලය සීලේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය සීලයේ හේතුඵල රටාව දන්නේ නැත්නම් ඒ සීලය සීලබ්බත පරාමාස කියන ගණයට යනවා. එහෙම රකින්න සීලය දිවිහිමියෙන් රැක්කත් සීලය කියන තැනකින් ප්‍රතිපත්තිය කියන තැනකින් ප්‍රතිඵලයක් ලැබෙයි. නිවන් දකින්න උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා සීලය හේතුඵල න්‍යායෙන් දැකලා නිවනට උපකාරක ධර්මයක් විදිහට වඩන්න නම් සක්කාය දිට්ඨියෙන් බැහැර වෙමින් සම්මා දිට්ඨියෙන් තමයි සීලය වැඩෙන්නේ. එතකොට සීල වෘතවලට නොගිහිල්ලා දැඩි ක්‍රමවලට යනවනේ. එහෙම ගියොත් වෙන්නේ සීලය වැරදි කොනෙන් අල්ලගත්ත වෙනවා. ඒ නිසා මේ සීලය කියන එක වැටකඩලු ගහගෙන දේශ සීමා දාගෙන අමුතු හිරකිරිල්ලකට ගිහිල්ලා තියෙන මානසික නිදහසක් නැති කරන සීලයක් බවට පත් කරගන්න එපා. අද බොහෝ දෙනෙක් බුදුහාමුදුරෝ දේශනා කරේ නැති දේවල් සීලය බවට අල්ලගෙන දඟලනවා. දැන් උදාහරණ විදියට ගත්තොත් බුදුහාමුදුරෝ දේශනා කළා නෑ හාමුදුරන්ට ෂර්ට් අඳින්නේ කියලා. ජැකට් පාවිච්චි කරන්නේ කියලා. මේස් දාන්නේ කියලා. ටෝක්ස් දාන්නේ කියලා. හැඩ් දාන්නේ කියලා. හැබැයි අද මේ පරිසරයේ ඉන්නකොට අපිට එහෙම ඉන්න බෑ. ඉන්දියාවේ පරිසරයේමත් ඉන්දියාවේ හාමුදුරුවරුණත් එක පැත්තට එකක් එක උරයක් ඇරිලා ලංකාවේ විදියට සිවුරු පොරවලා හිටියොත් ඉන්දියාවේ හැටියට පහත් කුලේ අය. ඒගොල්ලෝ කියලා ගහන්න පුළුවන්. පහත් කුලේ මිනිස්සුන්ට බොහොම ගරහනවනේ රටේ. එතකොට අඩු කුලවල අය කියලා තමයි ගන්න. ඉතින් එක්ක දෙවුර පොරවන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟ වැහෙන සලුවක් හරි දාගන්න ඕනේ. මේ රටවලදීත් එහෙමයි. එතකොට මේ රටේ තියෙන පරිසරයේ හැටියට සීත උෂ්ණ අණුව තමයි මේ ඇඳගෙන ඉන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ඔහම නෙවෙයි කියලා තියෙන මෙහෙමයි කියලා පටන් ගත්තොත් එහෙම මේකේ වසන්ඩ බැරුව යනවා අපිට. ඒක තැනේ හැටියට, කාලයේ හැටියට, පරිසරයේ හැටියට යම් යම් ඇඩ්ජස්ට්මන්ට් වෙලා තිනු තමන්ගේ මූල ධර්මයන්ට හානියක් නොවි. එතකොට ඇඳුම මොකටද හැමතිස්සෙම විලිවසා ගැනීම සඳහා සීත උස්නෙන් ආරක්ෂා වීම සඳහා. එහෙම තියෙන තැනකද අපි වැරදි දෘෂ්ටියකට ගියොත් ඒක සීලබ්බත පරාමාස ගණයට යනවා. මට මතකයි මම තව රටක ඉන්න වෙලාවක මට යුද්ධ කරා සමහර උපාසක උපාසිකාවෝ ඇවිල්ලා ඔබ වහන්සේලා ෂර්ට් අඳිනවා අසවල් හාමුදුරුවෝ ෂර්ට් අඳින්නේ නැහැ කියලා තරක කරා මම. ලොකු යුද්ධයක් කරා අපිත් එක රණ්ඩු වුණා. හැබැයි අන්තිමට ඒ ඇත්තෝ ඒ කියන ඒ හාමුදුරුවරුම මම දැක්ක ඉංගලන්තය වෙලා කළු පාර ෂර්ට් ඇඳගෙන සිවුරු ඩින් දාලා ඉන්නවා. කිසිවක් දන්නේ නැති අගක් මුලක් නැති තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මට මතකයි තව එක ආයතනයකදී ඒ ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ සිවුරු ඇඳහම යටිපතුලට පෑගෙන තමයි සිවුර ඇඳගෙන ඉන්නේ. දායකයෝ හිතාගෙන ඉන්නවා අනේ උන්වහන්සේ හරි සංවරයි. උන්වහන්සේගේ සංවරශීලීකම නිසා තමයි සිවුර අර මේ යටිපතුලටත් පෑගෙන නැත්තම් වාඩි වුණාට පස්සේ කකුල් යටිපත් පිටිපතුල් දෙක සිවුරෙන් වහ ගන්නවා. ඒක ලැජ්ජාවටද සංවරයටද මන් දන්නේ මොකද්ද කරන්නේ කියලා මිනිස්සු එක හරියට ඇප්‍රීෂিয়েට්. මගේ සිවුර ඇස් වටේටත් උඩින් තියනවා දැකලා ඒක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා මේ නායක හරණ බොහොම සංවරයට සිවුර අඳිනවා හාමුදුරුවෝ කිසි සංවරයක් නැහැ සිවුර ඇඳලා ඉන්නේ නැහැ කියලා. ඊට පස්සේ මං ඇහුවා ඔයා මේ බුදුහාමුදුරුවෝ සිවුරු අඳින පිළිවෙල දේශනා කරපු එක දන්නවද කියලා. නෑ කිව්වා. මං ඇහුවා එතකොට නායක ආහාරොන්ගේ සිවුරෙන් දීලා සංවරයි මගේ එක අසංවරයි කියලා මොකෙන්ද තීන්දුව කරේ? මුන්ද කරබාගත්තා ඊට පස්සේ ආයෙ කතා කරන්න ආවෙන්නේ නෑ. සංවරය අසංවරය සිවුරු අඳින විදිය. එතකොට අපි ඒක දෘෂ්ටිගත වුණාම මොකද වෙන්නේ? මෙයා බොහොම සංවරයේ සිවුරු අඳිනවා. මෙයා අසංවරයි කියලා කොහොමද ඩිෆයින් කරන්නේ අර බලාගෙන බාහිරින් මේ රෙද්ද පොරවලා තියෙන තාලේ බලලා. ඒ නිසා අපිට මේ දෘෂ්ටිය නිවැරදි වීම ඊටාමත්ම වැදගත්. මේ උදාහරණ තියෙනවා සමහර තැන්වල බුදුරජාණන් වහන්සේම දේශනා කළා දැන් ස්වාමීන් වහන්සේලා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ගියාම ඒ ප්‍රදේශවල මිනිස්සු සෙරෙප්පු දානවා. එතකොට ඒ හාමුදුරුවෝ සෙරෙප්පු දාන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා කියනවා ඒ පළාතේ මිනිස්සු සෙරෙප්පු දානවා අපි නොදා ඉන්නකොට මිනිස්සු දොස් කියනවා. ඊළඟට බුදුහාමුදුරුව පනවනවා එහෙනම් මේ පැත්තේ මිනිස්සු සෙරෙප්පු දානවා දාන්න. ඒකට සෙරෙප්පු වලට ඊට පස්සේ වෙනමම විනය ශික්ෂාපද පෙනවා මෙන්න මේ විදිහට මේ විදිහට කරන්න මේ මේ විදිහව කරන්න එපා මේ විදිහ ප්‍රමාණයකින් කරන්න කියන සංවරයක් දුන්නා. ඒ පලාතේ හැටියට පරිසරයේ හැටියට ඇඩ්ජස්ට් වෙන බුදුහාමුදුරුව දේශනා කළ තියෙන්නේ. ඇයි? අපි නිදහස් මානසිකත්වයක් නේ අපිට තියෙන්න ඕන පටු හිර කරගත්තු විවෘත නැති මානසිකත්වයක තමයි බෞද්ධයෝ කියන ජනතාව ඉන්නේ. ඒ නිසාම අපිට ගිහි පැවිදි කාටත් විමුක්තිය කියන එකට ලේසියෙන් කිට්ටු වෙන්න බැරි මට්ටමක් හැදිලා තියෙනවා. විවෘත මනසක් හදාගන්න හැබැයි තමන්ගේ මූල ධර්මයන්ට තමන්ගේ සාර ධර්මයන්ට හානියක් නොවන විදියට. එහෙම යනකොට හරි ලේසියෙන් මේ පරිසරයේ වාසය කරන්න. එතකොට තමන් ගන්න ප්‍රතිපත්තිය සීලබ්බත පරාමාස ගණයට නොයන්න ඕන. දෘෂ්ටිගත වෙන්න එපා. මේවා කිව්වට කොච්චර කිව්වත් සමහර වෙලාවට කලෙ මුනින් නවල වතුරක් කරනවා වගේ Taman එල්ලගත්තු එකේම තමයි ඉන්නේ හැම තිස්සෙම. බුදුහාමුදුරෝ සීලයක් විදියට දේශනා කළා නැති දේවල් අල්ලගෙන ඒව ප්‍රතිපත්ති විදියට රැකලා ඒකෙන් මිනිස්සුන්ට හානි කරන්න එපා. ඒකෙන් පරිසරයට හානි කරන්නත් එපා. ධර්මය කියන්නේ කාටත් සමව කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන්න පුළුවන් අය පුළුවන් දෙයක් නේ. මේක මේ දිග ටොපික් එක කරගෙන යන නෙවෙයි මේ නැවත මතක් කරන්නේ වෙජිටේරියන් සහ නන් වෙජිටේරියන් ප්‍රශ්නයේදී ගිහියොත් පැවිද්දොත් කරන යුද්ධය හරීම තිරස්චීන සාගතයි. වෙජිටේරියන් අය නන් වෙජිටේරියන් අයට හෙලා දකින්න බොලා කුණු මාළු කන අය එහෙම නැත්නම් මල කුණු කන අය කියලා. වෙජිටේරියන්ලා නන් වෙජිටේරියන්ලාට බයිනවා. මොලා මුතෙන් සිල් රකින්නයි කියලා. බුදුහාමුදුරුව වෙජිටේරියන් වීම සීලයක් විදිහට දේශනා කළා නැහැ. නන් වෙජිටේරියන් වීමත් සීලයක් විදිහට දේශනා කළා නැහැ. ওই දෙකම දෘෂ්ටි. බුදුහාමුදුරුව දේශනා කරේ survival system එකක්. අපි ඒකම දෘෂ්ටිගත කරගෙන මගේ ප්‍රතිපත්තිය මේකයි කියන තැනකින් ලෝකෙට හානි කරනවා නම් ඒක සීලබ්බත පරාමාස ගණයට යනවා. තව තියෙනවා තව ගොඩක් තියෙනවා. මේ පරිසරයේ ඉන්න බැරි මට්ටමට අපේ දෘෂ්ටිය අවුල් වෙනවා නම් අපි ඇබ්නෝමල් වෙනවා. එතකොට මේකේ ඉන්න බැරුව යනවා. ගිහි වුණත් පැවිදි වුණත් එහෙම. ඒ නිසා ඕනට වැඩි ඔඩ් වෙන්නත් නෙවෙයි මේ කියන්නේ. ඕනට වැඩිය දීන වෙන්නත් නෙවෙයි මේ හීන වෙන්නත් නෙවෙයි ඉදිමෙන්නත් නෙවෙයි කියන්නේ අපේ මාර්ගය බැලන්ස් වෙන්න ඕන. අන්තවලට යන්න ඕන නැහැ. එතකොට අපි ගන්න ප්‍රතිපත්තිය සීලය පිරිසිදු වෙනවා. හොඳට බලන්න මේ සීල සමාධි ප්‍රඥා කියන එකේ පාරිශුද්ධත්වයේ බුදුහාමුදුරෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කළේ මොකටද? සීලය පිරිසිදු වෙන්නේ සම්මාදිට්ඨිය තියෙනකොට. සම්මාදිට්ඨියෙන් යුක්ත සීලයයි දුක්ඛ නිරෝධය සඳහා හේතු වෙන්නේ. සම්මාදිට්ඨියෙන් යුක්ත සීලයයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව විදියට හමු වෙන්නේ. සම්මාදිට්ඨියෙන් යුක්ත සීලයයි දුක නැති කරන්න හේතු වෙන්නේ දුකට හේතුව නැති කරන්නේ එහෙම આવොත් තමයි සෝතාපන්න කියන தത്വයට නාම ධර්මය වෙන්නේ එතකොට සෝතාපන්න කියලා කිව්වේ මාර්ගය වඩලා ඵලය ගත්තා කියන එකයි සෝතාපන්න මාර්ගය තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න විචිකිච්ඡාව දුරු කරගන්න ඊළඟට සීලබ්බත පරාමාසය දුරු කරගන්න වැඩ කරන කෙනා. ඵලය කියන්නේ එකක්, මාර්ගය කියන්නේ තව එකක්. ඵලය ලැබුණට පස්සේ තවදුරටත් මාර්ගයක ප්‍රයෝජනයක් නැහැ අපිට. ඒ නිසා යම් කෙනෙක් සක්කාය දිට්ඨිය දුරු කරගත්තද ඒ කෙනා කිසිම සංස්කාරයක් නිට්ටයයි කියලා ගන්නෙ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගත්තු කෙනා කිසිම සංස්කාරයක් සැපයි කියලා ගන්නෙ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගත්තු කෙනා කිසිම සංස්කාරයක් ආත්මයි කියලා ගන්නෙ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගත්තු කෙනා කිසිම සංස්කාරයක් සුභයි කියලා ගන්නෙ නැහැ. කිසිම දෙයක්. නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. මොකද එහෙම ගන්න නුසුදුසු මට්ටමට ඒ මනස හැදිලා ඉවරයි. ඒ කියන්නේ මාර්ගයේ දිනු වෙලා ඵලයට ඇවිල්ලා ඉවරයි කියන එකයි ධර්මයේ දේශනා කරන්නේ. ඒක තමයි සත්‍යතාවය. එතකොට ආත්ම දෘෂ්ටිය පුපුරවා හැරීම බිඳහෙලා දැමීම තමයි සක්කාය දිට්ඨියේ ස්වභාවය. එතකොට සක්කාය දිට්ඨිය කැඩෙනකොටම විචිකිච්ඡාවද බින්දෙනවා. බුදුහාමුදුරුවෝ ගැන සැක කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. සීලබ්බත පරාමාස වලට යන්නේ නැහැ හේතුව බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨියෙන් යුක්ත සීලයක් දේශනා කළා. ඉතින් මේ සීලය සම්පූර්ණ වෙනකොට සීලබ්බත පරාමාස වලට යන්නේ ඉබේම. එතකොට ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි ප්‍රතිපත්ති සම්බන්ධව. නැත්තම් තම තමන්ගේ පුජ්‍යලික ප්‍රශ්නත් එක්ක නේ සාසනය අල්ලගෙන තියෙන්නේ. තම තමන්ගේ පුජ්‍යලික ප්‍රතිපත්ති ටික සාසනයට හේතු කරලා තමන්ගේ වැඩේ කරගෙන යන එක තමයි ගිහි පැවිදි කවුරුත් කරන්නේ. එතෙන්ට වැටෙන්නේ නැහැ. සාසනයේ පිරිසිදුභාවයටපත් වෙලා නියත සම්බෝධි පරායන කියන ධර්මතාවයට එනවා. ඒකාන්තයෙන් නිවන් දකිනවා කියන තැනකට හිත හැදෙනවා. ඒක තමයි වැඩපිළිවෙල. මේක 100ට 100ක් නැචරල්. මේ ලෝකෙ කොහෙවත් පැනලා ගිහිල්ලා වෙන කොහෙවත් කරන එකක් නෙවෙයි. ඒක මේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරන එකක්. පච්චත්තං වේදිතබ්බ කිව්වේ ඒකයි. සම්දිට්ඨික කිව්වේ ඒකයි. අකාලික කිව්වේ ඒකයි. ඒහි පස්සික කිව්වේ ඒකයි. ඕපනායික කිව්වේ ඒකයි. සම්මාදිට්ඨියට ඇවිල්ලා බලන්න ඕන. මොකද වෙන්නේ කියලා. ඒ විදිහටයි ධර්මය උගන්වන්නේ සාකච්ඡා කරන්නේ. ඊළඟට ලස්සනම අසිරිමත්ම වැඩේ තමයි මේ ශාසනයේ. සක්කාය දිට්ඨිය දුරු වෙනකොටම විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉබ්බේ හැලෙනවා. ඒ සංයෝජන ධර්ම තුන දුරු වෙනකොට මොකද වෙන්නේ? සෝතාපන්න මාර්ගයට සුදුසුකම් ලැබෙනවා. තවදුරටත් මෙයා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ ධර්මතාවයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය වඩ වඩා උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය වඩ වඩා ඉන්න කෙනාට සකෘදාගාමි මාර්ගයේ වැඩෙනවා කාමරාග දෙක තුනී වෙමින් සකෘදාගාමි ඵලයටපත් වෙනවා එතකොට සකෘදාගාමි මාර්ගය වඩා වඩා ඵලයට ඉඳගෙන ඵලයටපත් වුණු කෙනා ඉදිරියටත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය වඩා වඩා ඉන්නකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්මත් වැඩිලා ඒ කෙනා අනාගාමී තත්වයට යනවා. ඒ කියන්නේ කාමරාග දෙක සම්පූර්ණ කාමරාග පිටික දෙක සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. එතකොට ඒ කෙනා නැවත පල්ලෙහා මට්ටමකට එන්නේ නැති ගතියකට නැත්තම් නැවත කාම ලෝකෙට එන්නේ නැති මට්ටමට වැටෙනවාපත් වෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨි බිඳීමේ තියෙන ප්‍රධානම කාරණාව. අපායට යන්නේ නැහැ කිව්වේ ඒකයි. දැන් අපි කරන්නේ අනේ අපාය යන නම් බෑ අපායට යන බයයි කිය මෙහෙ දඟලනවා. දඟලුවේ කියලා අපායන එක නවතින්නේ කාගේවත්. අපායට යන එක නවත්ත ගන්න නම් ආත්ම දෘෂ්ටිය බිඳහෙලන්න ඕන. හේතුඵල න්‍යායෙන් දකින්න ඕන. මේ ධාතු ධාතු සම්බන්ධ කර කර බලන්න ඕන නුවණ උපදවන්න ඕනි කොටින්ම කියනවා නම් දැන් ඉන්න මේ පටු මානසිකත්වයෙන් නිදහස් වෙලා විවෘත මානසිකත්වයකට එන්න ඕනි නැරෝ මයින්ඩ් එක නිදහස් කරේ නැති තාක්කල් අපි කාටවත් නිදහසක් ඇත්තේ නැහැ තාමත් අර කොටුවක් ගහලා ඒ කොටුව සීන් එක තමයි කරන්නේ එතකොට එහෙම යන කෙනාට තමයි මේ ගමන පැහැදිලිතාවයක් තියෙන. ඉතින් ඉදිරි කාරණා සංයෝජනයන්ගේ ඉදිරි කාරණා දැන් විචිකිච්ඡාව සීලබත පරාමාස කියන ඒ වගේ අපිට ලකුවට තව කතා කරන්න දේවල් නැති වෙයි. නමුත් විටින් විට කතා කරන්න පුළුවන්. සංයෝජන ටිකේ ඉතුරු කාරණා ටික කාමරාග පටිකාදී දේවල් එක්ක සම්බන්ධ කරලා ඉදිරි සතිවල කතා කරමු කියලා මම යෝජනා කරනවා. ඒ ඒ වෙලාව ගිහින් මේ මාතෘකාව වෙන තව සති කිහිපයක් කන්ටිනියු කරන්න පුළුවන් අපිට දැනට ටොපික් එකක් තියෙනවා. ලබන සතියේ වැඩක් තියෙනවා හැමෝටම. ලබන සතියේ සාකච්ඡාවට එනකොට හැම දිනාටම උත්තරයක් හම්බ වෙන්න ඕන. සක්කාය දිට්ඨිය සම්බන්ධව තමන්ගේ ජීවිතෙන් දකින්න පුළුවන්කම තියනවාද බලාගෙනද ඉන්නේ තමන්ට මොකක්ද ඒ ගැන තියෙන වැටහීම කියන එක සම්බන්ධව අදහසක් තියෙනෝනේ සති දෙකක කාලයක් තියෙනවා ඒකට මොකද එතකොට ඔය කාරණා ටික තමයි අද මට කියන්න තියෙන. ඇත්තම දැන් වෙලාව අවසන් නිසා අපි මෙහිම සාකච්ඡාව අවසන් කරමු මේ. එහෙමනම් අපි අදට සාකච්ඡාව අවසන් කරනවා. සහභාගී වීම සම්බන්ධව ගෞරවනීය හාමුදුරන් වහන්සේලාටත් අයත්තන්ටත් පින් අනුමෝදන් කරනවා ධර්ම සාකච්ඡාවට මේ ප්‍රශ්නය සම්බන්ධ කළ දීම සම්බන්ධව සසඳනවාට බොහොම පිං මාතෘකාවක් ටොපික් ලස් වෙලා තමයි හිටියේ නමුත් අපි හොඳ ප්‍රවේශයක් මම හිතන්නේ මේකෙන් හැදුනා කියලා හිතනවා ඉතින් මේ කියන කාරණා ඔයත්තුන්ගේ ජීවිතවලට ඇප්ලයි කර කර බලන්න එතකොට ඔයත්තුන්ට තේරෙයි මේක කතා කරන එකේ ප්‍රයෝජනය මොකක්ද කියන එක සම්බන්ධව එහෙමනම් ඉතින් අද දවසට අපි සාකච්ඡාව අවසන් කරනවා සම්බන්ධ වුණාට හැම දිනටම බොහොම පිං සිදු වේවා ධර්ම සාකච්ඡාමය කුසලය සත්‍ය අවබෝධය වෙනස ප්‍රකාර වේවා කියලා අපි අදට ධර්ම සාකච්ඡාව අවසන් කරන හැම දිනටම තෙරුවන් සරණින් සුබ රාත්‍රියක් වේවා